ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භවනා වැඩමුළුවේ තුන්වෙනි දවසේ අද 11 වෙනිදා ධර්ම සාකච්ඡාවල නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ දෙවෙනි දවසේ ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මෙතන ඉඳලා එකමාරක් පමණ කාලයක් ඒ ධර්ම ප්‍රශ්න එක්ක ගතකරනද ඒ සඳහා සූදානමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා අපි ඒකත් එක්ක ඉදිරියට යමු අතරමැදි කාට හරි මතු කරණ තියෙනවා කරුණා කරලා ඒ මයික් පාවිච්චි කරලා සභාගත කරන්නයි කියලා ප්‍රශ්න සභාගත කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා පළවෙනි ප්‍රශ්නය ගරුතර ස්වාමීන් වහන්සේ ඊයේතිව ධර්මදේශනාදී ඔබ වහන්සේ කියු පරිදි කර්ම විපාක මේ ජීවිතේදීම අඩුවෙන් විඳ දරා ගැනීම පුළුවන්කම ඇත්තේ සතිය පිහිටවන යෝගාචරණ පමණද මේක ඇත්තටම දෘෂ්ටියේ ප්‍රශ්නයක් තියෙනවා. තමන් මම ජීවත් වෙනවා මම ලබනාත්මකට යනවා මේක නිට්ටයයි මේක සුඛයි මේක සුබයි කියලා ගත්තොත් කර්මෙත් දැඩි කරලා අල්ලනවා මේ කර්මය කියලා කියන්නේ මේ නාම ධර්මයක් ඒ කර්ම ශක්තිය වගේම ධර්ම ශක්තිය කියලා එකක් තියෙනවා ඒ ධර්ම ශක්තිය අදහනවා නම් කර්ම ශක්තිය දී කරන්න පුළුවන් මේ ධර්ම ශක්තිය පැත්තක දාලා කර්ම ශක්තිය විතරක් අදහුවොත් අර ඒ සංඝ සූත්‍රයේ සඳහන් කරපු විදිහට අදහගෙන හිටියොත් මම කර්ම කරනවා මට මේක මෝරනවා මට මේ කරදර කරනවා කියලා වෙනම කරදරයක් ඕනේ නැහැ හිතන එකම ඇති. එතන ඉඳලම තැවෙනවා. ඉතින් ඒ නිසා මේ දේ වෙනවා මම හිතලා කෙරුවක් දන්නෙත් නැහැ. කෙරුණද දන්නෙත් නැහැ. කොයි දේ වුණත් මම මේම ජීවිතේ මේ වගේ කිසිම න්‍යායපත්‍යක් නැති ජීවිතේ මොකටද මේ සංසාරේ ඉක්මනට මම මේ සංසාරයෙන් ගොඩ වෙන්න ඕනේ නිසා එන ඕන දුකක් විඳගෙන මම දුක්ඛ සත්‍ය අවබෝධ කරනවා කියලා යම් මොහතක සම්මාදිට්ඨික පිහිටියා නම් අර පැමිණි දුක් පැණි රහයි කියන ක්‍රියා වැඩ පිළිවෙල තේරෙන්න පටන් ගන්නවා. එතකොට මේ දුකට අභිෂේක ලැබනවා. ඒ දුකෙන් එන්න එන්න එන්න එන්න එයා සතුටටපත් වෙනවා. මිසක කවදාකවත් ඇයි මට මේ වුනේ කියන ප්‍රශ්නේ අහන්නේ නැහැ. එතකොට මේ පුද්ගලයා එන කරා පැමිණෙන හැම දුකකින්ම ස්වභාව ධර්මයත් එක්ක යාවෙනවා මිස තමන් හීනමානයකට එහෙම නැත්නම් මේ පශ්චාත්තාවයකටපත් වෙන සරුවචනාංශයට කර්ම 12ක් පරිසම් දීලා තියෙනවා අවසාන භවයේ බුදු වුණාට පස්සේ කවදාක කතා දෙකක් නැහැ. කිසිම දවසක චෝදනා මොනවත් නැහැ. ශේෂ කර්ම තියෙනවා. උන්වහන්සේට පේනවා මේ මේකට මෙහෙම වෙලා තියෙන එක දෙවන්නේක් වගේ කියන්න ඕනෙත් නැහැ. ඇඬුවයි කියලා වැඩකුත් නැහැ. පශ්චාත්තාපුණයි කියලා කර්ම ගෙවෙන්නෙත් නැහැ. තව කර්ම රැස් වෙන එක තමයි වෙන්නේ. ඒ තරම්ම සම්මාදිට්ඨිය තියෙනවා නම් මේ කියන සිංහල කියවනක් තියෙන මේ කිඹුල කනවා ඉවසන්න පුළුවන් මේ කොහිල කටු වෙනකොට තමයි ඉවසන්න බැරි කියලා. අපි මෙච්චර දුක් විඳලා තියෙනවා. අපි කොච්චර විඳලා තියෙනවා. මේ මේ පොඩි දේවල් වලට මොකටද චරිචුරු ගන්නේ? අපි ජීවිතේ විඳපු නැති එකක් නැහැ. අපිට අප්සෙට් එක තියෙන්නේ මේ අනික් කටියට පේනවා. එතකොට මම හීන වෙනවා. ඇයි මේ මට? නැසීරම අපිට සම්මුතියෙන් අපේ ඔළුවට දාපු කුණු කන්දක්. එහෙම නැතු අපි අවුරුදු 5ක් 6ක් වෙනකන් ඉන්නකම් අපිට තේරෙන්නේ නැහැ දුක දන්නෙත් නැහැ සැප දන්නෙත් නැහැ ඒ ශරීරයේ තියෙන වේදනාවට ශරීරයේ තියෙන දැනුමෙන් ගියා. දැන් කුඹුල ගන්නව ඉවසන්න පුළුවන්. මේ කොයිල කටුවෙන් එක තමයි ඉවසන්න බෑ. ඉතින් ඒ නිසා නිල්ලබින් මේ කර්ම සේරම ක්‍රියාත්මක වෙන තමන්ගේ දෘෂ්ටි හරහා. ඒ එන කර්ම අභිෂේකයක් කරගත්තොත් එnde ende ende බුදුන් තමයි ළඟ. දුක්ඛ සත්‍ය තමයි අවබෝධය. ඉතින් මැස්සෙක් වහන්න බෑ, කිඹිස්සක් කන්න බෑ, මදුරුවෙක් කන්න බෑ, සද්දයක් ඇහෙන්න බෑ කියලා භාවනා කරනවා නම් භාව නැව විතරයි වෙන්නේ භාවගුත් එයි මට හිතනවා ඒ මොනොත් එන. ඒ නිසා පටන් ගන්නකොට දෙන්න දපපත් ටික අර. නමුත් එnde ende ende දැඩි වෙන්න අරින්න. එහෙම නොවෙනවනම් ඉතින් සෝරි කියලා තමයි කියන්නේ. කර්ම විපාක අඩු කර ගැනීමට හෝ අවශ්‍ය කර ගැනීමට සතිය හෝ විපස්සනා භාවනාවෙන් ක්‍රම වේදයක් තිබේදයි විස්තර කර දෙන්නේ නම් මැනවි. කර්ම විපාක අඩු කරන්න නෙමෙයි තියෙන්නේ. කර්ම විපාක ඉවසීමේ ශක්තිය. කර්ම විපාක වලට ඒ සත්‍යති මූණදී මේ ශක්තිය එනකොට කර්මේ පවා බැගෑපත් වෙනවා. කර්මයට බය වුණොත් කර්මයේ විලිසා මේ විලිස්සගෙන පනිනවා. ව්‍යාග්‍රීව තිටති පරිතරජාන්ති කියන වගේ වේදනාව ව්‍යාග්‍ර දේනුවක් වගේ ගොරෝගොරව ඉන්න අවස්ථාවක් හම්බෙච්ච ගමන් තොප් පැනලා කනවා කියන. ඒක යෝගාචර දැනගෙන ඉඳ ගන්න ඕනේ. ඒ වේදනාව හරහා තමයි දුක්ඛ සත්‍ය අවබෝධ කරන්නේ වේදනාවක් නැති එකක් කතා කරනවා නම් ඒ සමතයක් ගැන විතරයි ඔය කතා කරන්නේ. සමාධියක් ගැන විතරයි කතා කරන්නේ. විපස්සනා තියෙන්නේ පැමිණි දුක් පැනිරහයි. කිසිම කර්ම විපාකයක් අඩු කර ගැනීමට අහෝසි කර ගැනීමට සුද්ධෙන් කියන්න පුළුවන් අවස්ථාවාදී කියලා. මේ නිවන් ගමනේ කිසිම අවස්ථාවාදයක් නැහැ. මොන හේතුකින් හරි මේ මේ ඒ ඉන්දිට තියෙන කර්මේ පැන්නුවා නම් තව සංසාරයක් ඉන්න වෙනවා ඒ කර්ම ගෙවන්න. ඊට මීට වැඩිය හොඳයි ඉදිරිපත් වෙච්ච එක හරහා ගියා නම් ওই යකාවයි කියන තරම් කළු පාටක් නැහැ. එහාට යන්න පුළුවන්. ඒ නිසා මේ විපස්සනාව කියන්නේ මා පුදුමාකාර අපේ හිතේ තියෙන අපේ මොළයේ තියෙන අපේ දැනුමේ තියෙන පූර්ණ අවදිය 100%ක්ම යන්න හදන මිසක්ක ගෙවදින වෙයිලජ්ජා වෙන අනේ හිතෙන්ද පස්සෙන්ද චරිචුරු ගන්න ගත්තොත් ඒකට විපස්සනා කියන්නේ. ඒ නිසා බුල්ලුවන් තරම් ශරීරයට ඉඩ දෙන්න ශරීරයේ හැකියාවන් ක්‍රියාත්මක වෙන්න මනසට ඉඩ දෙන්න පැමිණිච්ච දෙයට අවස්ථානුකූලව වුණ දෙන්න ඒක ඕනකට වැඩිය තියෙනවා. අපේ හැකියාව සහ අපේ දැනුම ඔය මොනම පොතපතක්වත් නොකියුවට මේක ගොනු වෙලා තියෙන්නේ. ඒකට කියන්නේ මේ විශ්ව දැනුම කියලා. ඒක එළියට එන්නේ නැත්තේ අපි මේ දන්නවා කියලා හිතන්නේ පොඩි කෑල්ලක් උම්බන්න හදලා. එහෙම නැත්නම් එන දෙයට මුණ දෙන්න දුන්නොත් ඒ ආකාශ ලයිබ්‍රරිකට කියනවා වගේ එහෙම නැත්නම් යුනිවර්සල් කොන්ෂස්නස් එකත් එක්ක අපි කනෙක්ට් වුණාට පස්සේ වෙන්න ඕන දේ වෙනවා. දන්නවා කියන ෆෝමියලාස් දාන්න ගියොත්, දන්නවා කියන සමීකරණ දාන්න ගියොත්, දන්නවා කියන පොත දිගාරෙන්න ගියොත් අර දැනුම මුල්ලකට යනවා, අර පටු දැනුමෙන් ඉති බිඳවනවා. ඒ නිසා මේ ස්වභාවයට යන්න දුන්නොත් ඒක මිනිස්සු හැම කෙනෙක් ළම අනගම සමානව තියෙනවා. ඒ යුනිවර්සල් අන්කොන්ෂස් කියලා ඒ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඉගෙන ගත්තේ අපේ කොන්ෂස් කියලා කියන්නේ තාර්කික හැසිරීම උඩහිත උඩුහිතේ ගෑනු පිරිමි ඉන්නවා උඩුහිතේ හොඳ නරක තියෙනවා දිග පල්ල තියෙනවා හරි වැරදි තියෙනවා යටිහිත සියලු දෙනාගේම සමානයි කිසිම ඇති වෙනසකුත් නැහැ අපි යටිහිතට යන්නේ නැත්තේ මොකද මම ආයෙන්නේ නැති නිසා ඒ දැනුම මට කියලා කොන් කරගන්න බැරි නිසා මට කියලා වැටකඩලු ගන්න බැරි නිසා නමුත් යටිහිතට ගියාම මුළු මානවයාටම උරුම සියලුම දැනුමට අපි අයිතිවාසිකම් ලබන නිසා අපි විපස්සනා කියලා කියන්නේ උඩුහිතේ තියෙන කෝලං අස්සේ එයාගේ අඩුපාඩුවක් බලලා යාව නලවල තියලා හිමීට යටිහිතට බැස්සුවට පස්සේ ඒ විශ්ව ධර්ම නැත්නම් ਸਰවචනාංශගේ සම්පූර්ණ ඒ ਸਰවඥතා ඥාණයට අපිට බුදලේ සින්න අයිති වෙනවා. අපි යන්නේ නැත්තේ මොකද? ඒ දැනුමට අයිතිවාසිකම් කියන්න බෑ අපිට. ඒ දැනුමේ මට මාන්නක්කාරකමක් ගන්න බෑ. ඒ දැනුම මට ආඩම්බර වෙන්න මම කියා ගන්න තණ්හා කරන්න බෑ. නමුත් දැනුම නම් සුද්ධ විදියට පවතිනවා. විපස්සනාදි කරන්නේ අපි මේ සාමාන්‍යයට පටු දැනුම හරහා මම ආයනේ හරහා තන් මාන්නේ හරහා තණ්හාව හරහා බුදුරජාණන්සේ කියලා තියෙන ක්‍රමයට අඩියට බැසරන. ඇසර හිමීට ඒ සවිඥානික ඉන්ද්‍රිය ඉන්ද්‍රිය ප්‍රතිපද මනසෙන් ගිහිල්ලා අනින්ද්‍රිය ප්‍රතිපද විඥාණයට හිමීට බැසලා අපි අනිදසද විඥාණය දක්වාම ඒක නිකන් මේ බරුවක් බසන්නා වගේ දෝනාවක බසන්නා වගේ හිමීට බසන එකක් තියෙනවා. ඒ නිසා ඒක මේ අලුතෙන් උපේන දෙයක් නෑ. එතන තියෙන දේ මේ අපි මේ අල්ලගෙන ඉන්න එක කුණු කන්දලයක් වගේම අල්ලගෙන ඉන්න එක දිරණ සුරු දෙයක් බවත් ඒක නැතුව කරන්න බෑ. නමුත් ඒක පොඩ්ඩක් නලවලා පිනවලා තියලා ඒකේ තියෙන අර මානව උරුමෙට එහෙම නැත්නම් අර අනින්දිය ප්‍රතිබද්ධ එහෙම නැත්නම් කියන නිරාමිෂ සුඛේ හරහා ඒ අවේජිත සුඛයට බැසිල්ල තමයි මේ විපස්සනාදී අපි කරන්නේ. කටුතර ස්වාමීන් වහන්සේ හුස්ම ඉහළපාල ගැනීමේදී හුස්ම රැල්ල හැපෙන ස්ථානයේදීම හුස්ම රැල්ල කීවරක් හැපුණාද යන්නින් අදහස් කරන්නේ කොහොමද? ඒ නිරීක්ෂණය කළ යුත්තේ කෙසේද? මේක ඉතින් අර හුස්ම රැලි වදින ගානකෙට හැකි නැත්නම් හුස්මත් එක්ක ඉන්න තප්පර ගාන කීයක එහෙම නැත්නම් හුස්මත් එක්ක ඉන්න විනාඩි ගාන කීයක ඉතින් හැම එකකින්ම කියන්නේ රූපකයක් විතරයි. ඉහළ පහළ ගැනීමේදී හුස්ම රැල්ල හැපෙන ස්ථානයේදී එම හුස්ම රැල්ල කීවරක් හැපුණාද යන්නේ අදහස් කරන්නේ කොහොමද? එක දිගට හිතවිලි වේදනා සද්දවලින් තොරව හුස්ම රැලි කීයක් ආශ්වාස වශයෙන් ප්‍රශ්වාස වශයෙන් ආශ්වාස ප්‍රශ්වාස වශයෙන් මූණට මූණ දාලා පවත්වන්න පුළුවන්ද කියන එකයි මේකෙන් අදහස් කරන්නේ. ඒ නිරීක්ෂණය කළ යුත්තේ ඒකට එන බාධා අඩුකම එක දිගට පවතින හුස්මේ පවතින සමායෝජනේ වැඩි නම් ඒක අපිට කියන්න පුළුවන් භාවනාවේ සමෘද්ධියක් තියුණා කියලා. ගාතර ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා එකෙනීම සෝවාන් සක්‍රදාගාමි අනාගාමි අරිහත් ඵලයටපත් වූ වික්ෂුන් වහන්සලා මේ සම්බුද්ධ ශාසනයේ සිට බව පැවසේ. එම අවස්ථාවේදී මාර්ගඵලවලටපත් වූයේ භාවනා කරමින් නොවේ. නමුත් පාරමී කුසල් සම්පූර්ණ කර එම භික්ෂුන් කෙලින්ම බුදු වචනයට සමන් දෙන අතරම විදර්ශන ඇති වී ප්‍රඥාව වැඩි ආර්ය ඵලයටපත් වන නැතයි හිතනවා. ස්වාමීන් මේ වඩාත් පැහැදිලි කර දෙන සීක්වා. ඉතින් කොහොම මේ කාන්තාරවල අරාබිනිසොල්ලාශේ කතාවක් තියෙනවා ඔට්ටු වගේ කොන්ද කඩන පිදුරු ගහ කියලා කතාවක්. ඔට්ටුවකට බරපටවලා කාන්තාර යන්න පටවල බටවල පටල පටල ඒ මේ පිදුරු කන්දක් ගොඩ ගහනවා ඔටුවට. ඔටුවකේ පිට උඩ. දැන් ඔටුවට බර දරා ගන්න බැරි තරම් පිදුරු ගොඩ ගහලා තව එක පිදුරු ගහක් දාපු ගමන් කොන්ද කැඩෙනවා. ඉතින් ඒකට අන්තිමට දහ පිටුරු ගහෙන් තමයි කොන්ද ගැටෙන කියලා තමයි කියන්නේ. අත් එතකන් ගොඩ ගහපු විදුරු නිසා තමයි අන්තිම විදුරු ගහ මල පණිනවා. මල පණිනකොට කොයි වෙලාවෙත් කාටවත් වෙන්නේ සෝවාන් සකු르දාගාමේ හදිසිය තමයි. කොයි වෙලාවෙ මල පණිද කියන දන්නේ අර මල පණින වෙලාවේ හිටගෙන දෙහිටියේ ඉඳගෙන දෙහිටියේ භාවනා කරමින් දෙහිටියේ කියලා මේ අපි ගොඩ ඉඳලා මනින්න ආවා. මේ නිසා බూరు වගේ නැත්තම් ඔටු වගේ කොන්ද කන්න පිටුරු ගහ වගේ ඒ අවසාන එක අපි ඉතින් බලා ඉන්න බොහොම ආශාවෙන්. නමුත් ඒ පුද්ගලයා දන්නවා ඒක ගන්න අවුරුදු කීයක්, પરම්පරා කීයක්, ආත්ම කීයක් භාවනා කරාද කියලා. එයාගෙන් අහන්න ඕනේ ඒකට විඳපුදක දකින්න. අපිට පේන්නේ අර එක පාරට රබර් රැටි ටොක් ගාලා පුපුරනකොට විතරයි අපිට සද්ද ඇහෙන්නේ. රබර් මල පිපිලා එනකන් පේන්නේ. ඉතින් මේ අර සාහිත්‍යයේ තියෙන දෝෂය තමයි අපි මේ අතිශෝක්තියකට ගිහිල්ලා අර කැපී පෙනෙන සමාජ සංසිද්ධිය විතරක් බලනවා. නමුත් ඒකට පෙළ ගැහිච්ච පෙළ ගැහිල්ල. ඒක දකින්නේ නැහැ මොකද ඒක තමයි කරලා නැති නිසා. ඒක නිසා මේ මේ කතාව බොහොම තදට විවෘතව ගියා මේ විරුද්ධව ගියා පාව ක්‍රමයෙන් වෙලාවයි. මොකද පාව ක්‍රමයේ සමතේ විතරක් මාස 8ක් කරන්න ඕනේ. ඊට පස්සේ සාමාන්‍ය දල වශයෙන් ඊට පස්සේ විපස්සනා කරන්න විපස්සනා කරලා ඥාන එක එක අදිස්ථාන කර කර යන්න ගියාම ඉතින් මෛත්‍රී බුද්ධ සාසනය විතර කල්යයි කියලා ඉතින් සෑහෙන චෝදනාව. ඉතින් ඒක නිසා මේ පාවක්‍රමයේ මෙච්චර හිමිහිට මොකද ඇයි මේ එක සැරේ නිවන් දකින්න එක ගන්න බැරිද කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ පාවොක්සයිඩෝ බණකදී මම මමත් ඒක පරිවර්තනය කරයි කියලා ඒ ස්වාමීන් වහන්සේ කියනවා එහෙමත් වෙන වෙලාවක් වෙනවා කලේ පිරීලා තියෙන වෙලාවක. එහෙම තමයි සිද්ධ වුනේ මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙන දේශනා කරනකොට කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ. අනික් වප්පබද්ධිය මහානාමස්සජීට මොකක්වත් උනේ නැහැ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ යංකින්ච සමුදේ ධම්ම සම්බන්තන් නිරෝධ ධම්මං කියලා සිද්ධ වුණා. ඒ නිසා කාට හරි එහෙම හදිසිය යන්න ඕන නම් දැන් ධම්මචක්කප්පවත්තන සූත්‍රය අහන්න සෝවාන් වුණොත් හොඳයි. ඉතින් කවුද නරකයි කියන්නේ? උනේ නැත්තම් මම ගාවට එන්න කියලා එහෙම හිටියන්නේ. අන්තිම බස් එකේ යන්න. එතන කෙලින්ම රහත් වෙන්න ඕන බාහ්‍යට කියපු වචන ටික අහලා බලන්න. ඉතින් රහත් වෙනව නම් කවුද ඊර්ෂ්‍යා කරන්නේ? එහෙම ගියේ නැත්නම් රහතුනේ නැත්නම් බලාපොරොත්තු වත අරින්න බා පාව ක්‍රමයට එන්න අපි හිමීට මිට මේ කොයි යන්නේ රයිගම් පාරේ කවුරු බලන්නද නැන්ද බලන්නයි කවදද එන්නේ ඉරිදාද එන්නේ කියලා ඔයේ කරකෝ කරකෝ යනවා අඩු ගානේ ඒ කාලේ පව් සිද්ධ වෙන්නේ නැහැනේ ඉතින් මමත් ගිය පාර 2001 ගිය වෙලාවේදී සායද හම්බෙච්චාම සායද කිව්වා මේ ඉංග්‍රීසියෙන් කතා කරේ They are talking about quick enlightenment කිව්වා. ඉතින් මට තේරුණේ නෑ මං අගයන් ආව මොකද්ද කියන්නේ කියලා. quick enlightenment. අදිශීව නිවන් දැකීමක් ගැන කතා කරනවා. මේ නිසා උගෝ දෙනෙක් බලා ඉන්නවා. දැන් නිවන් හම්බෙයි, දැන් නිවන් හම්බෙයි කියලා භාවනා කරන්නේ. ඉතින් මේක වෙන්නේ නෑනේ. ඒ නිසා උත්සාහ කරන්න එපා මේක වෙන්න කියලා. ඉතින් මේ මේ කතාවට සාපේක්ෂව වගේ මම ටිකක් විරුද්ධ විරුද්ධ කියලා කියන්නේ ප්‍රතිඋත්තරයක් දුන්නා. ඊට පස්සේ මංකල් ස්වාමීන් වහන්සේ හුඟක්ම ගැඹුරු ධර්ම සාඳහක් වෙලා තියෙන අපේ සුත්තනිපාත කියන පොතේ අරුවචනාංශිකේ දේශනා ඒක සූත්‍රනිපාතේ කිසිම තැනක සෝවාන් සකදාගාමි අනාගාමි ප්‍රති පිළිවෙලක්වත් නැහැ කිලින්ම රහත් වෙන කතාව තියෙනවා. ධර්ම දේශනා කරලා රහත් වුණා. සුත්තනිපාතේ අනිකුත් සූත්‍ර වලට යනකොට ඒ රහත් මාර්ගයේ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියලා හතරට කඩලා තියෙනවා. ඊට පස්සේ රතවිනිත සූත්‍රයේ සෝවාන් වීම සඳහා සත්ත්ව විසුද්ධි ක්‍රමයක් සඳහන් කරනවා සීල විසුද්ධි, චිත්ත විසුද්ධි ආදී වශයෙන්. ඊට පස්සේ අටුවා යුගයේදී ඒ සත්ත්ව විසුද්ධිය 18කට කඩලා පෙන්නනවා. අට්ඨාරස විපස්සනා. අට්ඨාරස විපස්සනා ඥාන නාමහ විදර්ශනා ඥාන කියලා. දැන් මේ එක එකක් තුනට තුනට කඩලා පෙන්නනවා. ඉතින් මේ කාලයක් යනකොට අර පිං ඇතියත් අඩු වෙනකොට අතාරින්නේ නැහැ වැඩේ. නමුත් විස්තර විස්තර වශයෙන් පෙන්වනවා. ඒ නිසා සුත්ත නිපාතේ කියන පොත කියවලා බලන්න. ඒකේ කිසිම තැනක ඔය සෝවාන් සකදාගාමී අනාගාමී අරිහත් බෙදිල්ලක්වත් නැහැ කියලා. ඉතින් ඒක නිසා අපි ඒකට ඉඩ තියන්න ඕන. පින් ඇතියත්තු මේ කාලෙත් ඇති. එයත් අන්න ඒක බණ අහනකොට වෙයි. ඉතින් ඒක දිහා බලන ඉඳලා අපි කළ යුතු ඍජුකම් කරන්නේ නැතුව හේතු සම්පාදනයෙන් තොරව ඇයි එදා වුණේ ඇයි අද වෙන්නේ නැත්තේ කියනකොට එක චෝදනාවක් තියෙන. එදා බුදුහාමුදුරන්ගේ බණ හොඳම ක්වලිටි එකේ වෙන්නේ නැති දැන් තියෙනක බන හරි නෑ කියන එක විතරයි කියන්නේ. ඇත්තටම අප්පුඩියක් ගහන්න දෙකම ඕනේ. බුදුරජාණන්සේකෙත් බන හරියන්න ඕනේ, අහන කෙනත් හරියන්න ඕනේ. දෙක එකතු වෙච්චාම තමයි උනේ. නමුත් සූත්‍රවල සඳහන් වෙනවා සුත්තනිපාතින් මේ පිට එක පුද්ගලයෙකුට නිවන් දැක්වීම සඳහා සරුවච්චන්හන්සේ ගව් ගණන් මේ සෝවාන් කිරීම සඳහා ගව් ගණන් පයින් ගිහිල්ලා තියෙනවා. එක පුද්ගලයේ සෝවාන් කිරීමට ගව් ගණන් පයින් ගිහිල්ලා තියෙනවා. මොකද ඒක ਸਰවචනාංශ බොහොම අගය කරලා තියෙනවා. ඒක තියෙන අපිට කෙටි ක්‍රමයට යන්න බුලන් දවසේ නෝට යයි. ඒක ප්‍රතික්ෂේප කරන්නත් එපා. නමුත් එව්වා කී කියා ඉඳලා Tamange හේතු සම්පාදනයේ පස්සට දාන්න එපා. හැම මොහොතෙම සත්‍යමත් වෙලා කලියුතු ටික කරන එකයි ඒකට පැහැදිලි කිරීමක් වශයෙන් ධෛර්යය කඩා ගන්න නැතුව, ශ්‍රද්ධාව කඩා ගන්න නැතුව හදිසි නිවන් දැකීමට ඉඩ තියලා දෙන්න තියෙන දර්ශනයේ විස්තරය ඉච්චරයි. ඊගාව කොටස යනවා මෙය ඔස්සේ එම தત્ත්වය කිටි කර අද සමහර අය හිටින්නේ බුදුබණ ආසා දැනගෙන පළවලටපත් වේ හැකි බවයි. මේටි විදර්ශන තුළින් ලැබෙන ආબોධයක් ප්‍රඥාවක් අදාසවන්නේ නැද මේ පිළිබඳ කරුණු කීපයක් පැහැදිලි කර දෙන සීක්වා. ඔය මම දෙපැත්තම තමයි කිව්වේ. අර වගේ අදහස් තියෙන කට්ටිය උඟාක් බටහිර චින්තනයේ තියෙන අය ඉක්මන් ක්‍රම හොයනවා. 18 මාසෙ කොස් 45 දවස් 45 කුකුලෝ ක්ෂණික ඉන්දියාප්ප ක්ෂණික පොල් කිරි. ඉතින් নানা ප්‍රකාර ධාතු කරනවා. ඉතින් ඉක්මනට මැරලා යන එක නම් ක්ෂණිකව සිද්ධ වෙනවා. ඔය හැම තාක්ෂණයක්ම ඇවිල්ලා අපිටත් උගන්වනවා යෝ විශ්වවිද්‍යාලේ ගියාට පස්සේ ඔය 18 මාසේ කොස් කන හැටි. එතනින් ගියාම දැපොක් ක්‍රමයට තවන් දාලා බොහොම ඉක්මනට හදාගන්න. ඒ කාපු කාපු වුන් කලින් මැරෙනවා. හොඳ පරණ මිනිසු කරන්නේ පුළුවන් තරම් කල් යන වී තියාගෙන අටුවේ තියාන තමන් ගන්නේ බොහොම පරණියුවා. විකුණන්න දෙන්නේ ක්ෂණික ඉන්දියාප්ප තමයි. ක්ෂණික පොල්කේ ඉතින් හදිසි කාර්යය අරන කාලා මැරෙනවා දැන් ඔය ඔය බ්‍රොයිලර් චිකන් ඊට පස්සේ අවුරුදු 8 දී කෙල්ලෝ වැඩි වියපත් වෙනවා අවුරුදු 9 වෙනකොට බබෙක් හම්බ වෙනවා. අම්මයි අම්මයි දුව දෙන්නම කිරි බොනවා. ඒ තරම් තාක්ෂණයේ දියුණු කියන්නේ. ඒ හදිසි කරන්න ගිහිල්ලා. ඒ නිසා අන්න හිතන හොඳම ක්‍රමය තමයි ස්වභාව ධර්මයට දිද දීලා. ඒව දැනගත්තට කමන්නේ එහෙම කෙරුවොත් මිරිකුවොත් මේ පැත්තේ තදවිල්ලක් එනවා. යන තාලෙට ස්වභාව ධර්මයට යන්න ගිහිල්ලා අනිත් එක ඒ වගේ කවුරු හරි බණ කියව පමණින් බණ ඇහුව පමණින් නිවන් දකින්න පුළුවන් කියලා කියනවා අපිට ඒගොල්ලන්ට විරුද්ධ වෙන්න අයිතිවාසිකම මොකුත් නැහැ අපි ළඟ ඒකට අවශ්‍යතාවයකුත් නැහැ අපේ ලොකු සංසයයකට බොහෝම ආරක්ෂා සහිතව මේ ලියලා තිබුණා ඇත්තට මේ තරම උද්වේග කර තත්ත්වයක් ඒ කාලේ තිබුණේ නැහැ. යාන්තම් භාවනා පටන් ගන්න කාලේ උන්වහන්සේ කියලා තුණා ලෝකේ කොහේ හරි කමන්නේ තැනක සිල් ආරක්ෂාවක් <clears throat> සිද්ධ වෙනවා නම් ඒක මගේ ඒකට සාදු කියලා පින් අනුමෝදන් වෙනවා. ඒක මගේ ගුරු හාමුදුරුවෝ නෙවෙයි, මගේ ස්ථානේ නෙවෙයි, මගේ භාවනා ක්‍රමයේ නෙවෙයි. කොතනක හරි කමන්නේ සීලයක් ආරක්ෂා වෙනවනම් ඒකට සාදු කියලා අනුමෝදන් වෙනවා. කොතනක හරි ගමන සමාධි භාවනාවක් අරසා වෙනවනම් සමාධි ශික්ෂාවක් අරසා වෙනවනම් ඒකට සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. කොතනක හරි ගමන ප්‍රඥා භාවනාවක් කරනවා අනුමෝදන් වෙන්නේ මගේ වැඩක් ඒ සිද්ධ වෙන්නේ කියන මිස මේ ගුරුකුලයේ වෙනස්, භාවනා ක්‍රමයේ වෙනස්, කමඨහන වෙනස් කියලා ඒ ගැටුමකට බුදුරජාණන්සේ බණ කියලා නැහැ. අපිට තියෙන හැම වෙලාවෙම හරි කමන්නේ ඒ මනසෝ ඒ ඒ ක්‍රමයට ඒ ගුරුවරට ඇලී වාසය කරනවා නම් පවෙන් තොර වෙනවා නම් සීලෙක හිටිනවා නම් ඒකත් ජයසිරි මංගලම් කියලා සාතුවින් තමයි තියෙන්නේ. එව නැතු අපි වුණා මේ මනින්ද කරන්න යන්න අපිට එimhe සරුවංජතා ඥානයක් නෑ. අනිත් එක අපිට වෙලක් නෑ. ඒ නිසා අපි පෙත කෙටියෙන් කියනවනම් සමාධියට සමා වෙන්න සතියට අප්‍රමාදයට ලං කරගෙන ගියොත් මෙව මෙව ඇත්තටම කාලය නාස්ති කිරීමක් කියලා හිතෙනවා. ගරුතර ස්වාමීන් වහන්සේ පාසඳන් වචන වල තේරුම ගැනීම සඳහා පහදා දෙන සීක්වා මනස මානසිකාරයන් හිත චෛතසිකයන් මනස හිත විඥානය කියන ඒ වචන තුනම ඉල්ලලා දීලා තියෙනවා මේකේ මේ ධම්මසංගණී අටුවාවේදී චිත්ත මන විඥාන මේ ඔක්කොම සමාන වචන වලට දාලා තියෙනවා නමුත් එහෙම් පිටකේ ඥානසී වගේ ස්වාමින් වහන්සේලා මේක සංස්කෘත මේ මූලස්සත් එක ගලපලා විඥාණය තමයි මේකට කියන්න පුළුවන් වෙන්නේ මන මනෝ தත්ත්වයට යනවා මනෝ தත්ත්වය චිත්ත தත්ත්වයට පිරියෙනවා ඒ කියන්නේ මන තමයි මූලිකම ප්‍රභවය ඒක මනෝ විඥානයේ බවට පත් වෙනකොට ටිකක් පිරිහිලා මනෝ විඥානය ඊට පස්සේ චිත්ත தත්ත්වයට පත් වෙනකොට මේ සාමාන්‍යයෙන් අනුසය කෙලස් විතරක් නෙමෙයි පරිඋත් ทาน වීතිකම කෙලස් එක වෙලා ඒකෙම කලවම් වෙච්ච තත්වයක් ඒ කලවම් වෙච්ච අපි මේක ග්ලෝවක් බෝලයක් විදිහට ගත්තොත් ඒකේ මැදට යන්න යන්න යන්න යන්න මන தත්ත්වයේ තියෙන අපිරිසුදු පිරිසිදු தත්ත්වය. උඩට කෙලවට මතු පිටට යන්න යන්න තියෙන්නේ කෙලසිච්ච தත්ත්වය. ඉතින් ඒක නිසා ඒකම මනසෙම විපරිණාමයක් මන தත්ත්වේ විපරිණාමයක් තමයි මනෝ தත්ත්වය. ඒකෙම තව විපරිණාමේ චිත්ත தත්ත්වේ ඔක්කොම පොදු එකක් තමයි විඥානය කියලා වගේ අර්ථකථනයක් දෙන්න උත්සාහ කරලා කියනවා ඒකේ නිකෙල නිකලස් ස්වභාවය තේරවාද ශාසනයේ භවංග කියන නම හඳුනා දීලා තියෙනවා සංස්කෘත පදනමේ ආලේ විඥානය කියලා හඳුන්ලා දීලා ආලේ විඥානය තමයි මේ එක එක ආකාරවලට අවස්ථානුකූලව බෙදෙන්නේ කියලා විස්තර කරලා තියෙනවා නමුත් මේ ඒ පිළිබඳව එච්චර සියුම් අර්ථ ભેද නොදැනගත්තට භාවනාවට එච්චර තද බල බාධාවක් නැහැ එතකොට යෝනිසෝ මනසිකාරය කියන එකේ මේ මනස් කියන ධාතුවෙන් තමයි මනස මනස කියලා කියන්නේ රූප මේ ධාතුව ඒකෙන් සිදුවෙන ක්‍රියාවට කියනවා මනස කරන ක්‍රියාවට මනසිකාරය කියලා. ඒ මනසිකාරය ප්‍රඥාගෝචරණ යෝනිසෝ මනසිකාරය කියනවා. ප්‍රඥාවට සම්බන්ධ නැත්නම් අයෝනිසෝ මනසිකාරය කියලා කියන නිසා යෝනිසෝ මනසිකාරය තියෙන්නේ මනසේ විශේෂණයක් මේකට උපසර්ග පද එකතු කරලා මනස මේ වරණැගීමක් විතරයි කියන්නේ. අභිඥා කියන එක දක්වන්නේ අති ප්‍රඥා කියන නම තමයි තියෙන්නේ. ඤ ධාතුවෙන් ඇවිල්ලා තියෙන්නේ ඤ ධාතුව කියලා කියන්නේ ප්‍රඥා, පඤ්ඤා, විඤ්ඤා, සංඥා කියන ඔක්කොටමගේ මේ ඤ ධාතුවෙන් ඇවිල්ලා තියෙන එකේ අති කියන අති උත්තම අති ශ්‍රේෂ්ඨ තත්වයක් අභිඥා කියලා කියන සම්මතය ගන්න අභිඥා කියලා ඉරදි ප්‍රාතිහාරි වර්ග. යම් මනසේ අදිමානසික තත්ත්වවලට කියන අභිඥා කියලා. විඥානය සහ ප්‍රඥාව අතර සම්බන්ධයක් ඇද්ද? ප්‍රඥා පහළවන්නේ විඥානයේ තුලද? සංඥා පඤ්ඤා විඤ්ඤා කියලා මේ තුන විස්තර කරනවා. සංඥාව විඥාන සංඥා විඥාන පඤ්ඤා සංඥාව කියන එක පෙන්වන්නේ නිදර්ශනයක් මාර්ගයෙන් සෙල්ලම් කරගෙන ඉන්න පොඩි නොදරුවෙක් වැලිය ඇස්සේ තිබිලා මුද්දක් හරි කරඹුවක් හරි හම්බ වෙලම යාට ඒක දිලිසෙනවා පේන නිසා එයා ඒක අම්මා ළඟට ගිහිල්ලා පෙන්නනවා අම්මේ මේෙන් බලන්න මේ කියලා. එතකොට අම්මා ඒක විචාර කරනවා කොහෙන්ද ඔයාට හම්බුනේ මේක මේ රත්තරන්නේ කියලා. ඒතර පොඩි දරුවා වැලි සෙල්ලම් කරන දරුවා විශේෂත්වයක් දැකලා අම්මට ගිහිල්ලා පෙන්නනවා අම්මා ඒක රත්තරන් කියලා කිව්වට ඒක අරගෙන අම්මා ගිහිල්ලා ඒ ආචාර්ය ගාවට ගිහිල්ලා උරගාලා බලන්න ඕනේ කැරට් කීයද කියලා. ආචාර්ය තමයි හරියටම කියන්නේ මේ රත්තරන් මෙන්න මේ වටිනාකමක් තියෙනවා කියලා හරියටම ගාන දන්නේ ආචාර්යයා. ඒ වගේ තමයි ලෝකයාගේ තියෙන සාමාන්‍ය සංඥාව අර පොඩි දරුවෙක් වැලිය අතර තිබිලා රත්තරන් කැල්ලක් අඳුර ගන්නවා වගේ. එතකොට විඥානේ මේක වැලි නෙවෙයි රත්තරන් කියලා වෙන්කොට හඳුනා ගන්න දැනුම මව්ගේ දැනුම වගේ. ඊට පස්සේ රත්තරන් වතුර දාන හෝ රත්තරන් වැඩ කරන ආචාර්යවරයා දන්න දැනුම වගේ තමයි ප්‍රඥාව. මේ එකිනෙක ක්‍රමයෙන් පෙළ ගැස්සලා පෙන්ලා දිරතන ඒ ඔක්කොම පසු කාලීනව අටුවා යුගයේදී මේ වචන එකිනෙකින් අර්ථ ભેද වෙන් කර ගැනීම සඳහා කරන ලද ප්‍රයත්නයේදී හම්බෙච්ච එකක් ඒ ටික මම හිතන්නේ මේවට ගොඩාක් උත්තර තියෙනවා ඔය ධම්මසංගණී ධම්මසංගණී අටුවාවේ ධම්මසංගණී කියලා කියන්නේ අභිධර්ම කෝෂ ග්‍රන්ථයක් අටුවාවේදී ඔක්කොම එකින් එක එකින් එක විස්තර කරලා පෙන්නනවා. නමුත් මේ එකක්වත් දැන ගැනීම භාවනාවට අත්‍යවශ්‍ය නැහැ තමන් නිතරම පවතින සතිය තියෙනවනම් මේ සම්මතේ මීට කලින් සම්මත කරගත්ත වචන වල තේරුම් ක්‍රමයෙන් තමයි ළඟට එන්න පටන් ගන්නවා. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ ගරු මාත්‍ර ඥානරම් ස්වාමීන් වහන්සේගේ පොතක මෙසේ සඳහන් දී තිබුණා මගේ වචනේ. ආනාපානයෙන් අවශ්‍ය නම් හතරවෙනි ධ්‍යාන දක්වා හිත වඩා විපස්සනාට හැරෙන පරිදි මේ පළමු ධ්‍යාන ලැබීමට මත්තේ ආලෝකයක් මතු වේවි ඒ ස්ථිර කර ගැනීමෙන් ආලෝකය ආනාපාන නිමිත්ත තුල සිට කිදා බැස මෙය පළමු ධ්‍යානයයි ඒ පස් ආකාරයකට වශී කර ගැනීමෙන් වැටෙන ආකාරය අනුව මට විතක්ක ਵਿਚාර සහිත ධ්‍යාන ලැබේවා කියා අදිෂ්ඨාන කොට ආනාපාන නිමිත්ත නැවත මෙනෙහි කරවා එයින් විතක්ක ਵਿਚාර රහිත දිවන් දිවයන් ලැබෙනවා කියා එසේනම් ඒ ඒ ප්‍රකාශය කරලා දැන් කියනවා ආනාපානයේ ගෙවීමෙන් පත්වන අවස්ථාව දෙවෙනි ධ්‍යානයේද කිසිත් නැති ඉබේ සිද්ධ වෙන අවස්ථාව මේ දෙකම සමානකමක් නැතුව නෙවෙයි අපේ ලොකු ස්වාමීන් වහන්සේ මේ පෙන්වන්නේ ආනාපාන දිගේ සමතේ යන ක්‍රමය. ඒකට ආනාපානයේ හොඳට දැක දැක දන දන ආස්වාද ප්‍රසවාස දෙකේ අතර වෙනස නැති වෙලා ආනාපානයත් නොදෙන්න මට්ටමට යෑම සමතයම නෙවෙයි උඟ කරලා විපස්සනා පැත්තට වැටෙන්නේ. එතකොට ඒ නිමිත්ත නැති වෙන අවස්ථාව මිනී කර ගන්න බැරි වෙන අවස්ථාව දෙවෙනි ධානයක වගේ විතක්ක ਵਿਚාර තොර නිසා මේක සාමාන්‍යයෙන් විපස්සනා ඥානවල සම්මස්සන ඥාන මට්ටමට වගේ නෑ උද්‍යප්පේ ඥාන මට්ටමට වගේ කියලා පඬිස්වාංශගේ පොතේ විපස්සනා ඥාන කියලා අලුත් මාතෘකාවක් දාලා විස්තර කරනවා මේ කරන සංසන්දනයට වැඩිය බොහොම හිතලා බලලා කරපු එකක්. ඒක නිසා මේක සංසන්දනය කරන්න ඕන නම් in this life itself කියන පොතක් තියෙනවා අපේ බුරුම් පන්සිංශගේ. ඒකේ තියෙන වෙනම පරිච්ඡේදයක් විපස්සනා ධ්‍යාන කියලා. ඒක ඒ ස්වාමීන් වහන්සේගේ අදහසක්. ඒකේ මේ දෙක සංසන්දන වෙනවා මීට වැඩි විස්තර සහිතව දැනගන්න පුළුවන්. ධ්‍යානයක් නම් මේ தත්ත්වය ලැබීමේදී ආලෝක සංඥාව ගැන සඳහන් කළේ නැහැ. මේ විසදා දෙන්න. ඒක තමයි මේ මොන හරි සඳහන් කරුවොත් ඒක දිහා බල බල භාවනා කරලා ඊට පස්සේ ඉතින් හීනෙන් අනම්මනම් දැකලා බය වෙනවා. මොනවා කිව්වත් අනාගන්න. එච්චරයි කියන්නේ. නිකමට නිදර්ශනයක් කිව්වොත් ඒක දිහා කට අරගෙන භාවනා කරනවා. එනිසා නොකියත් බෑ. කියනකොට අනාගන්න. ඒක නිකාර වඳුරට දැලි පිය දුන්නා වගේ හම්බෙන හම්බෙන තැන කපා ගන්න. ඉතින් બોලේ මොකද කරන්නේ? බන නොකියත් බෑ. ඒ නිසා මේ උපමා උපමේ ගැළපීම කියන එක දෙසන්නටම අයිති වැඩන්නේ අසන්නටත් අයිති කැලලක් තියෙනවා. ඒ නිසා මේ ඉරක් දිගේ ඇඳගෙන යනකොට මේ ත්‍රිමාන රූපයෙන් විස්තර කරන්න බෑ. අපි එකක් පෙන්වනවා මෙහෙම වෙන්න පුළුවන් කියලා ඉතින් තමන් අච්චට මෙච්චන මෙච්චට කොච්චරද කියන අනුමාන ඥාණයෙන් හිතා ගන්නවා. හැමදේම කියන්න පුළුවන් ශක්තියක් නැහැ. චිත්‍රයක් අංග සම්පූර්ණ කරන්න වචනේ කරන්න බෑ. මේ වචනෙන් කළ හැක්කක් තියෙනවා අසන්න සීබුද්ධියෙන් අහනවා. දින දින ඒක තණ්හාමාන දිට්ඨියෙන් අල්ලන්න ගත්තොත් ඉතින් එතකොට මේ වගේ ප්‍රශ්න මතුවෙනවා. සමත යානිකයට මෙතෙන් සිට මඟ සලකුණු කියා දිය හැකිද? ඇත්තටම කියලා දුන්නොත් මේට වැඩි අනා ගන්නවා. එච්චරයි සාහෘද්දට කියන්න තියෙන එච්චරයි. මොනවා හරි ඩිංගිත්තක් කිව්වොත් ඔන්න ඔබට යනකොට කළු පාට තිතක් හම්බෙයි කිය. ආ එහෙනම් අරි සුදු පාට දැක්කත් කළු පාට කියලා තමයි තේරෙන්නේ. ඒ නිසා ඔහොම යන් මේ මොකද නැතුව මේ මේ බැන්නොත් එimhe ගොඩක් ප්‍රශ්න අහන එකත් නතර වෙයි. ඉතින් ප්‍රශ්නත් යහපදී මේ සෝ සෝ පෙන්වන්න දෙකුත් තියෙනවා ප්‍රශ්න උත්තර වැඩ පිළිවෙලක් කියලා අහන්න ප්‍රශ්න ටිකක් තියෙනවා කියන්න උත්තර ටිකක් තියෙනවා. නමුත් මම මේක හොඳටම දන්න දෙයක් තමයි මොනම දෙයකින් හරි නිදර්ශනයක් පෙන්නුවොත් මොනම දෙයකින් හරි රූපකයක් පෙන්නුවොත් ඉති ඒ මේ උපමා උපමේය ගලපා ගැනීමේදී දුර්ලභම නිසා ඒක බල බල භාවනා ඒ ලොකු සාංශකේ බණක ඔය සීල සූත්‍රය ගැන කතා කරනකොට කියලා තිබුණා මේ භාවනාවේදී කාටත් පොදුවේ සිදුවෙන පොදු පෙතක් තියෙනවා. ඒක විපස්සනා ඥාන ධ්‍යාන වශයෙන් ਸਰවචනසි කියලා කියනවා. ඒ පොදු පෙතේ යනකොට Taman දකින නිමිති, Taman දකින පිළිරු, Taman දකින පිළිබිඹු, Taman දකින රූපක තම තමන්ගේ සංඥාවල හැටියට. ඒ නිසා මේ ඥාණය Tamanට ගෝචර වෙන්නේ Tamanගේ සංඥාහරා. ඒව ගැන වැඩි කලබල වෙන්න එපයි කියලා තියෙනවා. මේ මූලික පෙත පෙන්නඳ සමහරෙකුට මෙහෙම වෙන්න පුළුවන්, සමහරෙකුට මෙහෙම වෙන්න පුළුවන් කියලා නිදර්ශනයක් තියෙනවා. ඒ කියපු දේ Tamanට ඇයි උනේ නැත්තේ කියන ප්‍රශ්නේ අදහස් කරන්නේ ඒ කෙනාට මේ කියන්න හදන පොදු පෙත ගැන නෙමෙයි කල්පනා තියෙන්නේ මේ Taman දකින නොදකින දේ ගැන. ඒ නිසා මේ පුද්ගලික දේ අමතක කරලා මේ කියන්න හදන වචනේ තේමාව, රචනයේ තේමාව ප්‍රකාශනයේ තේමාව ගත්තොත් පැටලෙන්නේ නැහැ. ඒකට කියන්නේ පොදු ලක්ෂණය කියලා. ගරුතර ස්වාමීන් වහන්සේ තවත් ප්‍රශ්නයක් ඈ මට ගියේ වැඩසටහන වෙන විට ස්වාමීන් වහන්සේ ඊයේ ධර්මදේශනදී දේශනා කළ කළ ආනාපානයේ සිම්වි අවසානයේදී කිසිත් නැත්ත්වයකට පත්වීම අත්දැක්කා මේ වැඩසටහන වෙන විට පත්වීම අත්දැක්කා මේ වැඩසටහන වෙන විට යම් පරියන්කේදී ආනාපාන ස්පර්ශ වෙන අවස්ථාව මෙනෙහි කරමින් ඒ එක දිගට විනාඩි 5ක් 10ක් සිටින්නට හැකි වොහොත් වරන් ඇතුළේ තියෙන හැම පරියන්කේදීම හුස්ම දින අවස්ථාව අත්දැකිය නොහැක. ඒ සෑම අවස්ථාවකදීම ආස්වාද ප්‍රසවාසයේ මෙනෙහි කරමින් සිටන විට ඒ නොදෙනියයි. එවිට 100ක් තිබේ. එසේ සිටන විට සිටීමේ හැකියාවද ඇත. ටික වේලාවකින් නැවතත් වරහණක් ඇතුළට යනවා. හිතමින් හෝ අරමුණක් නැතුව සිටන විට නැවතත් හුස්ම වැදෙන්න පටන් ගත් විට මෙනෙහි කරමින් මේ සඳහා ටික වේලාවක් ගත වෙනවා වරන් ඇතුළේ දාලා තියෙන හුස්ම නැවත දැනෙන්නට ඒ විනාඩි 5 10 තුළ මෙසේ මෙය බොහෝ වාර සංඛ්‍යාව සිද්ධ වේ කලින් වැඩසටහනේදී දේශනා කළ ආකාරයට විතක්ක ਵਿਚාර සංසිඳීම සංසිඳීමක් සංසිඳීමකේ කිසිත් නැති తত্ত্বය කලින් අත්දැකීමයි මේ දැන් ලැබෙන අත්දැකීම අතර වෙනස සිතන ආකාරයට පළවෙනි අත්දැකීමේදී ඉතිරි අංගවන පීචිසුඛ ඒකග්ගතා තුල තිබුණා කියලා නැත්නම් ඒ පළමු අත්දැකීමේදී ඉතිරි අංගවන පීචිසුඛ ඒකග්ගතා ඒ තුල තිබුණා කියලා හිතෙනවා. කිසිත් නැති හිස් ලෝකයකට රිත්කයට වැටෙන බව හැඟුණා. දැන් සිදුවන නිතර වරින් වර ආශ්වාස ප්‍රශ්වාස දැනී නොදෙන යෑමේදී ප්‍රීතිය සුඛයක් නැහැ කියලා හිතෙනවා. ඒකග්ගතාව තියෙනවා. රික්තකයකටපත් උනා කියලා හිතෙන්නේ නැහැ. ඊළඟට හුස්ම වැටීම් බලාපොරොත්තු සිටිනවා. ඒ අනුව එක මේ අධ්‍යයමින් දෙක දෙකක් දෙකක්ද. ඇත්තටම එකක්මයි එක එක පැතික ඩොලි පෙන්වන්නේ. වර එක අපි ධානාංග දිගේ වන්න විතක්ක ਵਿਚාර තියෙනවා පීචිසුකයක් ගත නැහැ আদি වශයෙන්. වර එක දකින්න ගොරෝසු හුස්මයි සියුම් හුස්මයි. ගොරෝසු නෝ සියුම් වෙනවා සියුම් නෝ ගොරෝසු වෙනවා. ඉතින් මේ එකම එකම රූපේ බැකි බැලිය හැකි පැති පැතිකඩවල රාශියක් සඳහන් කරලා තියෙනවා. අපි ඉස්සෙල්ලා භෞතික විද්‍යාව ඉගෙන ගත්තේ දෙක දෙයක් මනින්න පුළුවන් මාන තුනයි. ඒක දිග තියෙනවා, උස තියෙනවා, ගැඹුර තියෙනවා, ත්‍රිමාණික. නමුත් පස්සේ යනකොට මේ මානගාන එන්නේ එන්නේ භෞතික විද්‍යාව දිනුවට ඒ වගේම ඒ සූක්ෂම ශක්තිය වලට යනකොට දැන් මාන 11කට දිනු කරලා තියෙනවා. කාටවත් හිතා ගන්න බෑ. ඒ අර දිග උස පළල නම් ඒක ඉතින් කාටරි අතගාලා පෙන්න තැයි. 11 මානයක් දැන් විද්‍යාඥයන් අතර පත් වෙලා තිනවා. ඉතින් මේ වාගෙම කිට්ටු එකක් සරුවචනාංශය සඳහන් කර තිනවා ආනාපානේ 11 පැතිකඩක් තියෙනවායි කියලා. මේ 11 පැතිකඩ ඔක්කොම දකින්නකම් ආනාපානේ දැක්කයි කියන්න බෑ. ඒ නිසා මේ එක එක පැතිකඩ දකින්නකොට හිතනවා දැන් පාරේ තමයි යන්නේ. මේකට වැඩිය මේක හොඳ නෑ. මුණත් 11ක් තියෙනවා. ඒ සෑම මුණතක්ම දකින්න තාක්කල් ලැබිච්ච අත්දැකීමෙන් මේ අදිෂ්ඨාන ශක්තියක් අරගෙන ඉදිරියට යන එකයි තියෙන්නේ. මා පසුකල දේවල් සහ ඉදිරිදී පසුකලිත අවස්ථාල් ගැන පහදා දෙන සීක්වා නිවන් මගෙයි. ඉතින් ඒක සඳහා මේ මේ ඉන්න පාර හරි ඕකම නැවත නැවත කිරීමේ පසුකල දේවල් සහ ඉදිරිපත් කළ යුතු දේවල් පහදා දෙන්න ගියොත් වෙන්නේ මොකද්ද? මේ වර්තමානයේ ලැබෙන අත්දැකීම අතීතය සහ අනාගතය එක්ක ගැළපීමක් සිද්ධ වෙනවා. මේක අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. මේකෙන් වෙන්නේ වර්තමානයේ පැහැරාගෙන. ඒ නිසා හැකි තාක් බලන්න මේකම දේ නැවත නැවත බලනකොට කම්මැලි නීරසයි ලාභ සත්කාර ප්‍රෝජන නැති වුණාට එහෙම නැතුව වෙන ක්‍රමයක් නැහැ. ඒෂා මෙච්චරක් මම ඉවරයි ඊගාට මෙච්චරක් කරන්න තියෙනවා කියලා ලයිස්තු අවශ්‍ය නැහැ. තව ඉදිරියට යන්න තියෙනවා කියනක මේ බුරුම් භාෂාවෙන් කියන්නේ පාර යවරුණොත් ගම. පාර තිනකම් ඵලයක්. අරමුණේ මොනවා හරි පැතිකඩක් පේන්න තියෙනවා නම් ඒ කියන්නේ තාම භාවනාවක් තියෙනවා වැඩ ඉවර නැහැ. පේන හැම පැතිකඩක්ම වළංගු පැතිකඩවල් කියලා ඉදිරියට අනේකයි තියෙන්නේ. මා කරන්නේ විපස්සනා භාවද සමතියේද විපස්සනාව නම් මා ගත කරන මේ අවස්ථාව කොහොමද? ඒකට තමයි මම ලස්සනද කියලායි ඔය අහන්නේ. ඉතින් කණ්ණාඩියක් ඉස්සරහට කියලා බලන්න ලස්සනද කියලා. මගෙන් ගන්න හදනවා මේ සහතිකේ ගෙදර ගිහිල්ලා කියන්නේ. මම යනකොට උද්‍යප්පේ හිටියේ දැන් සංකාරුපෙක් ආවින්නේ කියලා ආරි සෙල්ලම් තියෙනවා. මට දැනෙන සාධාරණ සැකයක් තියෙනවා මේක ලියලා තියෙන ගෑනු කෙනෙක් කියලා. මොකද පිස්සු ගොඩාක් වෙලාවට පිරිමින්ට පිස්සු නැහැ කියලා මම කියන්නේ මේ පිස්සු හොඟක් වෙලාලා තියෙන කාන්තාවට. එක එක බහන මැදත්තනෙන් ආපුවාම පෙනේ පුඹල අහනවා පයන්න දැක්කද කියලා. එන්නේ මොකක් හරි ගෙනියන්න බලන්න. ඉතින් මේ මට නගන එකයි මේ ප්‍රශ්න වල තියෙන දුර්ලභම මොකද මම මේවට ටිකක් විසයි. ඔගොල්ලෝ කොයි જાතියෙන් කිව්වත් මම කන්නේත් නැහැ. මම අඳින්නෙත් නැහැ. ඒ වගේම කහට සාහිතික දෙන්න යන්නෙත් නැහැ. මොකද මම දන්නවා ඒක මේ මේ ධර්මයට කරන අගෞරවය. ඒ නිසා කරුණාකරලා මේ ඉස්සරහාපස්ස මැනිල්ල මං කොතනද ඉන්නේ කියලා අහන එකට අර නන්දාමාලිගේ සින්දුවක් තියෙනවා පිප්පුණු මලේ රුව එමල දකීදෝ මල කිදුවේ උඹ හැඩරුව බලන් දෙපා. ලස්සනයි භාවනා කරන හැම එකම ලස්සනයි. ආයෝක හොඳයි හොඳයි කියන්නේ ඉන්න ඕනේ. ඔය මම සංකාරුපෙක්කාවේ ඉඳලා අරකට ගියා මේකට ගියා කියලා කවුරු තාතික දුන්නත් වැඩක් නැහැ මේක මාන්නේ කියලා මතක තියාගන්න. මේක තමයි මාන්නේ කියන කෙලෙසේ. ඔක තියෙන තාකල් හොතෝත මඩේ දෙමිල්ලක් වෙන්නේ. කල යුත්තේ කරන්න ප්‍රතිඵල අපේක්ෂාවකින් නැතරව ඒක නිවන වගේ. හේතු සම්පාදනය කරන්න ඵල අපේක්ෂාවෙන් තොරව. ඒක පච්චයක් කොටා ගන්න පපුයි. මට තියෙන හේතු සම්පාදනේ ඵල අපේක්ෂාවක් ආපු ගමන් වැඩේ තුච්චයි, නිහිනයි, දුර්වලයි. හේතු සම්පාදනය කරන තාක්කල් පිපිච්ච මලක් වගේ. වතක් වගේ. බුදුහාමරණ කරන සේවාවක් වගේ නිවනේ වගේ. හේතු සම්පාදනයේ සීමාවක් බලන්න එපා. 100 200ක් හේතු සම්පාදනය කරන ඵල අපේක්ෂාව එන්නකොට මේ හිතන්න තුච්චයි නීනයි පාහරයි පට්ටවඳුරුයි නොකෑමනයි දහපතුරුයි. ඇත්තකටම දාන්න. එතකොට නිවනෙමයි. කවුරු ඇහුවත් කියන්නේ මම මේ මොනක් කකාටක් පෙන පුම්බන්න නෙවෙයි කරන්නේ. මාන්නේ කියනක නැති කරන්නයි කටයුතු කරන්නේ මොකටේ? ඒ වෙලාවෙත් කියන ඕව කතා හිතුවොත් මට මේ හේතු සම්පාදනය කරගන්න බෑ. ඒ නිසා හැම මොහොතෙම මම සතියෙන් ඉන්නවා කියලා හැම වෙලාවෙම හේතු සම්පාදනය කරන්න හේතු සම්පාදනයෙන් තොරව ඵල අපේක්ෂා කිරීම අවස්ථාවාදියක් වශයෙන් අවස්ථාවාදේ opportunities කියලා කියනවා. ඵල අපේක්ෂා කරාට පස්සේ ඒ මේ ඵල සාක්ෂාත් කරණයෙන් පස්සේ අනික් කෙනෙකුට කියලා දෙන්නේ නැත්නම් ආත්මාර්ථකාමී කියනවා. ඇත්තට කියලා දෙන්න ඕනේ නැහැ. ඒ පුද්ගලයා තුළ නිකම් මේ ඒ ඒ කම්පන වේගය යන්න පටන් ගන්නවා. ඒ නිසා කවදාකවත් එපා මේ ආර්ථික විද්‍යාව හැටියට Tamanට සුදුසුකම් නැතුව ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න. Taman සම්පාදනය කරන්නේ නැතුව අපේක්ෂා කරන්න එපා. ඒක අවස්ථාවාදයක්. අපේ ਸਰවඥාන්සේ කිසිම දවසක නැහැ. කිසිම දවසක අපේක්ෂා කරේ නැහැ යමක්. එයා දන්නවා හේතු සම්පාදනය කරමු ගමන් පල්ල ලැබෙනවායි කියලා. ඒ නිසා මානෙට විරුද්ධව මම මේ කතා කරන්නේ ලියලා තියෙන තොරතුරු හොඳයි. නමුත් අර කිරි කලයයි ගොම කඳුලයි වගේ මේකට කඳුලක් දාගෙන තියෙනවා මාන්නේ. ඒකත් අයින් කළ දැම නම් එල්ල කිරි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ ධර්මදේශනයේ මට ඔබ වහන්සේ දේශනා කළ චේතනාව නිරුද්ධ වීම සම්බන්ධව තවදුරටත් පැහැදිලි කරන ලෙස ගෞරවණීයලා සිටිමි. ඇත්තම චේතනා නිරුද්ධ වෙන දෙයක් නෙවෙයි නිරුද්ධ කළ යුතු දෙයක්. මොකද චේතනා කියන්නේ හැම වෙලාවෙම අපිව මායා කරන ෂටගතිපාන වංචනික ධර්ම වලට හේතු වෙන දෙයක් ඒ නිසා අදිස්ථාන කරනකොට මට චේතනා පහළ වේවා ඊට පස්සේ චේතනා නොකරන්න. ඒක නිකන් එන්නේ. චේතනාවක් නොකර ඉන්න ඕනේ කියලා කවදාකවත් ඉබේ පහළ වෙන්නේ. ඒක විසගෝර සර්පයා දකනාර මෝඩයා කියලා කතාවත්ෙන් දැක්කම මරලා පුච්චන්න මොන. තුඹස නිවස තුල තුඹසයා තුඹස තුල වේනයා විසගෝර සර්පයා දකනාරු මෝඩයා කියලා පැරණි ගාතාවක් තියෙනවා මේ ඇතුලේ ඉන්න තෘෂ්ණාව එළියට දැල්ලා මරලා දාපන් කියලා. කවුදෝ පළවෙනි ගාථා දෙක පද දෙක අයින් කරලා දැන් විසගෝර සර්පයා දකින අර මොඩයා කියලා සර්පය දකින්න දකින්න තන මරනවා. මේ කියන්නේ තෝගේ ඇතුලේ තියෙන රාගය දුරු කරපේ කියලා කියන්නේ. අනේ අර සර්පය වල්ලාගෙන මරනවා. මේ පැරණි පඬිවතරක් තියෙනවා විසගෝර සර්පයා දකින අර මොඩයා කියලා එළවෙලව මරනවා. කියලා තියෙන්නේ මෙන්න නිවස තුල හුඹ තුඹසයා. තුඹස තුල වේනයා. මේ පංචස්කන්ධය ඇතුලේ තියෙනවා තණ්හාමාන දිටි දන්න උඹහක්. ඕක ඇතුලේ තණ්හාව ලගිනවා. ඔන්න ඔක එළියට දැල්ලා මරලා දාපන් කියලා. ඒකයි චේතනා කරන චේතනාව හැම වෙලාවෙම තණ්හාවේ ලඟුම් පොළ. තණ්හාව රඳලා තියෙන්නේ වේදනාව චේතනාව තියෙන කැදල්ලේ තමයි. ඒ නිසා ඒක කඩලම දාන්න. අනුකම්පා විරහිතව කඩලා දාන්න ඕනේ. ඒ නිසා චේතනාවක් ඇති කරගන්න ඕනේ. මම මුළු ජීවිතේම ඊට පස්සේ මම චේතනාවක් කරන්නේ කෙරුණොත් මම ඒක අයිතිවාසිකමක් ගන්නෑ. නොකරන ජීවිතයකට, නොකරන ජීවිතයකට මම යනවා කියලා චේතනා මේක ලියලා තියෙන වචනේ නිසා චේතනා නිරුද්ධ වීමක් වෙන්නේ නැහැ. චේතනා ෂට ක්‍රම වලට වක්‍ර ක්‍රම වලට දහංගට දමදම එක එක ක්‍රම වලින් මතුවෙනවා. එන්නකොටම අඳුනා ගන්න ඕනේ මේ ඉන්නේ චේතනාවක්. ඒකට බුදුචානන්සේ පාවිච්චි කරලා තියෙන්නේ මේ දස සංඥා සූත්‍රයේ පහාන සංඥා සබ්බ ලෝකේ අනබිරත සංඥා යන තියෙනවා. මේ ලෝකේ උපය උපාදානා චේතසා අබිනිවේසානුසයා තේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ මේ භාවනා ලෝකේ යේ ලෝකේ උපය යමකට එළඹෙනවා නම් උපාදාන අල්ලබදා ගන්නවා චේතනා අදිෂ්ඨාන කරනවා නම් ප්‍රාර්ථනා කරනවා චේත චේතනා අබිනිවේෂ ගෙතක වැදීමක් වෙනවා නම් යම් යම් අදහස් වලට බැස ගැනීමක් වෙනවා චේතනාබිනිවේෂ අනුසය අනුසයක් වෙනවා නම් ඒ සියල්ලම කෙලෙස් වලට පදනවා ඒ හරහමයි කෙලෙස් සිද්ධ වෙන්නේ නිසා මොන විදියෙන් ආවත් ඒක අඩු වෙන තැනට ඒක තැන නැති කරන්න බෑ. ඒක හරි භයානකයි. ක්‍රමයෙන් ක්‍රමයෙන් චේතන අඩු වෙන දැඩි මතධාරිකම අඩු වෙන ජීවිතයක් ගත කරන එකයි තියෙන්නේ. ඒක නිරුද්ධ වෙනකම් බලා ඉන්න එපා. නිරුද්ධ කිරීම මම චේතනාවක් කරනවා. එතකොට මේ චේතනාව තියෙන චේතනාව නැති කිරීම. ඒක ලස්සනට මම ඔය මේ අපි විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ ඔය මම දැක්ක පොතක ඒක මම හිතන්නේ හුයම්පොන්ගේ සෙන්නිගන් වීම නැත්නම් ක්ෂණිකව නිවන් ලැබීමේ කෙටි මඟ. මොන කියන පොත් දෙකේ එකක තිබුණේ ඒ පොත ගල්ලච්චුවේ ගහලා තිබුණ මේ මේ අපේ ගුණපරධර්ම ශ්‍රී මහත්තයයි කර්මතිලක මහත්තයයි ඉතින් අන්තිමටම ගල්ලච්චුවේ A4 paper එකේ සයිසිවේ අන්තිමටම රචනයක් ලියලා තිබුණා බලාපොරොත්තු සුන් වීම කියලා. ඒක ලියලා තිබුණේ disappointment කියන ආටිකල් එක සිංහලට දාලා මට තාම මතකයි මම ඒ අලුත් පොත් ලයිස්ට්ුවේ හිටගෙන කියවනවා. ඒකේ කියලා තිබුණා ශාම බලාපොරොත්තුවක්ම ඒකාන්තයෙන් සංසාරේ. නිසා කවදා හෝ බලාපොරොත්තුවක් ඇති කරගන්න ඕන සියලු බලාපොරොත්තු සූම් කරන්න ඒක තමයි නිවන. එදාට උඹට පාටියක් දාන්න වෙන්නේ නැහැ. මොකද එදාට උඹ නැහැ. නිවන තමයි ලෝකෙට ලැබෙන උසස්ම ද ලැබීම. එදාට පාටි දාන්න හම්බෙන්නේ නැහැ. මොකද පාටි දාන්න උඹත් නැති. උතුම ලස්සන්ට එක ලියලා තියෙනවා මං හිතන්නේ ට්‍රුම්පා. ඇමරිකාවල හිටපු එකනේ ලියලා තිබුණේ බලාපොරොත්තුවක් ඇති කරගන්න කියන ජීවිතේ ඊට පස්සේ බලාපොරොත්තුවක් ඇති නොවේවා ඊට පස්සේ කිසි කරදරයක් නැහැ. ඒ බලාපොරොත්තු නම් ඉෂ්ට වෙනවා ෂුවර් එක තමයි. සීළු බලාපොරොත්තු සුන් වේවා කියන බලාපොරොත්තු ඒකාන්තෙම ඉෂ්ට වෙනවා. මොකද ජීවිතය කියන්නේ බලාපොරොත්තු සුන් වීමක් තමයි. තවත් තියෙනවා වචන සෙට් එකක් දීලා අර්ථ කියන්නේ කියලා. නෛර්යානික කියලා කියන්නේ නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ මේ යොමු කරනවා නිවනට යොමු කරන සංසාරෙට කාම ඡන්දෙට නැතුව නිවනට යොමු කරන ගතියට නෛර්යානික කියලා කියනවා. නෙය්‍ය කියලා කියන්නේ නීතාර්ථය නෙය්‍යාර්ථය කියලා බොහොම සියුම් අර්ථ ભેදයක් මේ පටිසම්භිදාව ගැන කතා කරනකොට තියෙනවා. නෙය්‍යාර්ථය කියලා කියන්නේ බැලුව බැලමට පේන මොනත වටිනාකම. පෙන්වන්න හදන දේ. ඒක මතු පිට තියෙන්නේ. නමුත් පඬිතේ කවදාකවත් ඒ නෙයියාර්ථේ නතර වෙන්නේ එයා විනිවිද බලනවා මෙයා මේ මේ පෙන්වන්න හැදුවට මෙයාගේ න්‍යාය පත්‍රේ මොකද්ද මේ ගේන්නේ කියන එක. ඒකට කියනවා නීතාර්ථය කියලා. නිසා නෙයියාර්ථේ මොකක් නටාගෙන ආවත් මොකක් පාගෙන ආවත් නොබලනව නෙවෙයි. නමුත් ඒක හරහා මේ නටාගෙන එන්නේ කේල් ගහ කන්නද පොල් ගහ කන්නද කියලා. මොකද්ද පෙන්වන්න හදන න්‍යාය පත්‍රය කියලා සලකා බලන ගන්න තියෙනවා නීතාර්ථය කියලා. නීයාර්ථය කියලා කියන්නේ මත පිට දැනුම. ඇඩ්වර්ටයිස්මන්ට් වල තියෙන නීයාර්ථය. නමුත් නීතාර්ථය බැලුවොත් තුච්චයි. ඊයකරි කඩා වැඩ ගැනීම තමයි ඔය හැම ඇඩ්වර්ටයිස්මන්ට් එකෙම කරන්නේ. ඒ නිසා අපි හැඟුම් කුප්පණ එක තමයි උන් කරන්නේ. කොයි ඇඩ්වර්ටයිස්මන්ට් එකේ කරන්නේ අපිට ප්‍රයෝජනයක් සඳහා නෙවෙයි. නීතාර්ථයේ තියෙන්නේ උන්ගේ මල්ල මඩිසලේ තද කරගන්න එකයි අපිව ගොනා කරගන්න එකයි. අපේ කාමයේ මත් කරලා අල්ලගන්නේ. ඒ නිසා නීයාර්ථය බලලා තමයි අපි ওই පාරදීපේ තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් බල බල යන්නේ. නීතාර්ථය බලන්න ඕනේ. ඒ බැලීමේ කුප්ප තුච්ච අදහසක් අපි තුල තියෙනවා. මොකද බැලීමෙන් කද්දාක හොඳක් නම් වෙන්නේ නැහැ. ඒ නිසා මේ කැලේ හොඳයි. මොකද ඇඩ්වර්ටයිස්මන්ට්ස් නැහැ. මුළු ප්‍රෝග්‍රෑම් එකෙම ස්පොන්සර් කරන කෙනෙක් නැහැ කිසිම ඇඩ්වර්ටයිස්මන්ට් එකක් නැහැ උදේ ඉඳලා හැන්ද වෙනකම් බලා හිටියා රිලව් කවදාකවත් නැහැ මේ මේ මේ එජෙන්ඩා එකට වැඩ කරන්නේ උන්ගේ නෑ හිඩන් ඇජෙන්ඩා එකක් ඔය කෙල්ලින්ම විවෘතව වැඩ යන. ගස්කල් වලක් නෑ. ඇලදොල වලක් නෑ. මෙතනින් එළියට ගිය ගමන් ගේට්ටුවෙන් එළියට යකඩ ගේට්ටුවෙන් එළියට ගිය ගමන් මොන න්‍යායවත් පත්‍රයට වැඩ කරනවද කියලා වැන්න. දැන් නීතාර්ථය දන්නේ කන ඒව හොයන්න ගිහිල්ලා විසඳන්නේ ඒව නැති තැනකට වෙලා පැත්තකට යනවා. නීයාර්ථය විතරක් හැසිරෙන එක නා දන්නේ නැහැ මොකද්ද දන්නේ කේල් ගහ දන්නෙත් නැහැ පොල් ගහ දන්නෙත් නැහැ කනවා. ඒ නිසා පටිසම්භිදාව කියලා කියන්නේ අත්ත ධම්ම නිරුත්ති පටිභාන කියලා අර්ථය කියලා කියන්නේ පේනකොට පේන මතු පිටාර්ථය. යටි එක තියෙන ධර්මය ඒකෙන් දැනවෙන ධර්මය දැනගන්නවා කියන එක ඔක්කොටම බෑ. මේකට යථාර්ථය කියලා කියනවා. අර ගියපාර ජියෝමෙට්‍රි ගාර පස්සේ ඒ ඉන්න එක නැකන්නේ යථාර්ථය කියලා. යමක යථාර්ථය හෝ ඒකේ යට හැඟවිලා තියෙන අර්ථය. යථාර්ථය හෝ යථාර්ථය දැක ගැනීමට අපි එක තැනකින් ඉඳගෙන එකම අරමුණක් දිහා මතු පිට බලලා නතර වෙන්නේ නැතුව නීයාර්ථේ නතර වෙන්නේ නැතුව නීතාර්ථයට යන්නේ. ප්‍රපංච කියන වචනයත් විශ් අපේ ඔය පහන් කණුවේ ඉන්න අපේ කටුකුරුන්ති ස්වාමීන් වහන්සේ තමයි මුළු ලෝකෙටම දැනට ඉන්නේ. ඕක පිළිබඳව ප්‍රධානම විශේෂඥයා. ඒ ශාස්ත්‍ර මේකේ හෙලි දැක්වේ concept and reality කියන පොතේ ඒක තාමත් ඒ පොත කියනට ඉඳන්නේ මේ ලියපු ස්වාමීන් වහන්සේ අවුරුදු 500කට ඉස්සෙල්ලා මැරිලා ගිය කෙනෙක් කියලා. නමුත් ස්වාමීන් වහන්සේ තාම ජීවත් වෙනවා. ඒ පොතෙත් මේ ප්‍රපංච කියන වචනයට අර්ථ දක්වන්න පිටු 32ක් විස්තර කරලා ඉවරලා තමයි ප්‍රපංච කියන වචනේ අර්ථ දක්වන්න යන්නේ. එම් මේ වගේ වචනකින් දෙකකින් ඒක අර්ථ දක්වන්න අමාරුයි. මොකද ඒකේ තියෙන මේ සංකීර්ණ භාවය නිසා ඒ නිසා කාට හරි මේ ප්‍රපංච කියන වචනේ අර්ථ ගන්න ඕනේ. ඒක අතර ඒ පොත සිංහලට දැම්මෙත් නෑ ඒ ශාංශය තාම. දාන්න ඉඩ තියෙනවා. පොතේ නම concept and reality. පොත ලිව්වේ කටුකුරුන්දේ ඥානන්ද ස්වාමීන් වහන්සේ. ඉතින් කාට හරි අවශ්‍ය නම් ඒ ප්‍රපංච කියන ධර්මයේ දැනගන්න ඒක විතර ක්ලාසික පොතක් නැත්නම් සම්මා සම්මානීය පොතක් ලෝකෙම නැහැ. ඒක කියලා බලන්න ඒක කොච්චර අමාරුද කියලා. එහෙම නැත්නම් නිවනේ නිවීම දේශනාවල 17 18ට යනකොට 17 18ටදී තව පොඩ්ඩක් එහාට යන 19 20 වගේ යනකොට මේ විස්තර කරනවා මේකට ඊසාන්සේ සිංහල අර්ථකථනයක් දෙන්න උත්සාහ කරනවා මේ කතා කරනකොට වාචාලයි කියලා වචනක් තියෙනවා. වාග් බහුල්‍ය කියලා. පොඩි දෙයක් කියන්න ගොඩාක් වචන කතා වට වටල්ලි කරකෝ කරකෝ යන එකට කියනවා වාග් බහුල්‍ය කියලා. කියනවා වාචාල කියලා කියනවා. ඒ වගේ තමයි හිත කෙටියෙන් සරලව කිව හැකි දේ විශාල වශයෙන් ඇත් බැඳලා ආලවට්ටම් කර කර ඒක වටේ ඔහේ කැරක් කැරක ඉන්නවට කියනවා ප්‍රපංච කරනවායි කියලා ඒක හරියට වාග් බහුල්‍ය වගේ වැඩක්. ෂෝට් ඇන්ඩ් ස්වීට් නෑ. කියන්න තියෙන දේ කෙලින් කියන්නේ වට කරලා ආලවට්ටම් දම දම අතිශෝක්ති දම දම කියන. ඒක තමයි අපේ හිතත් කදාකවත් නෑ. මේ කියන්න තියෙන දේ කෙලින්ම කියන්නේ නැතු ඔහේ ඒක වටේ කාලා වමාරා කන්නා වගේ ඒකට ප්‍රපංච කරනවා කියලා කියනවා. සීලබ්බත පරාමාස පරාමාස කියලා කියන්නේ රාග ద్వේෂ මෝහ නිස්සිතව අල්ලනොයි කියන එක. පරාමාස කියන්නේ අල්ල ගන්නවා කියන අදහස නමුත් රාග දෝෂ මොහ නිශ්චිත ඇල්ලීමට කියන පරාමාසයි කියලා. ඒ නිසා සීල වෘතයන් තමන්ගේ සමාධියට වික්ෂිප්ත භාවයේ දුරු කිරීම සඳහා නොවි මම සීලවන්තයි කියලා මාන්නකාරකම් කරන්න මම සීලවන්තයි කියලා අනුක් එක්ක අනුන් පහත් කළ සලකන්ද මමයි සිල්වන්ත උනේ මෙට කවුරුත් මට උදව් කරුවේ නැහැ කියලා ඒකේ මමයිනේ වඩන්න ගත්තොත් ඒ සීලය සීල වෘතයක් වෙනවා මේ තණ්හාමාන දෘෂ්ටි සහිතව අල්ලා ගැනීමක් වෙන. ඒකට අසත්පුරුෂ වෙනවා. ඒ නිසා අපි සීලය රකින්න ඕනේ පරාමාස භාවයෙන් තොරව. අවසර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාදී පදය ඔසවන විටදීම මම වම දකුණ කියා සිටීම හරිද වැරදිද කියා පහදා දෙනෙමින් ඉල්ලමි. ඇත්තටම මේ හිතන එක නෙවෙයි යම් ආකාරයකට වම දකුණ කියලා හිත පය තියෙනකොට හිත පිට යනවා නම් විතරක්. හිත මේ වම දකුණේ පිහිටන් නැත්නම් පමණක් නැවත හිත වම දකුණට යොම කරවීමේ උපක්‍රමයක් විදිහට වම තිනකොට වම කියලා මෙනෙහි කරන්න හිතනව නෙවෙයි. දකුණ කියලා දකුණ මෙනෙහි කරන්නේ නැත්නම් ඒක අනිවාර්යම කළ යුත්තක් නෙවෙයි. ස්වභාවයෙන් වැවිදිනකොට තමන්ගේ මානසිකාරේ වම තිනකොට වම් බව දන්නවනම් සද්ද වේදනා හිතුවල නන්නත්තර වෙලා නැත්නම් දකුණ කියනකොට දකුණ දන්නව අත්දකින්නවනම් නන්නත්තරණ තියෙන නැත්නම් මෙනෙහි කරන්න අවශ්‍ය නැහැ. මෙනෙහි කරන්නේ හිත වල්මත් වෙනවා වැඩි නම් විතරයි. එතකොට හිතනවත් නෙවෙයි ඒක. මෙනෙහි කිරීම කියලායි තියෙන නිසා ඒක ඒ වචනෙම කියලා තමයි ඒ සීමිත වචන ප්‍රමාණයකින් තමයි විස්තර කරන්න වෙන්නේ. ඒ නිසා මේ ප්‍රයෝජනේ සලකලා ඇයි මෙනෙහි කරන්න කියලා දැනගෙන කෙරුවොත් ඒක Tamanට හිත කීකරු කරගන්න අරමුණ මුණට මුණ දාලා තියාගෙන ඉන්න උදව් වෙනවා. ඒකයි අපි සාක්ෂාත් කරගත යුත්තේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අනිකුත් භාවනාවට සාපේක්ෂව ආනාපාන සති භාවනා තුළ හිත එකඟ වීම සිදු නොවන්නේ නම් කලියොත්තේ ආනාපාන සති භාවනා අතහැර හිත එකඟ වන වෙනත් භාවනාවක් සිදු කිරීමද උත්තර දෙකක් තියෙනවා මේකත් වළංගු උත්තරයක් ආනාපාන තවන්ට හරියන්නේ නැත්නම් Taman දන්න වෙන මොකක් හරි බුද්ධානුස්සතියෝ කලපුරුදු භාවනාවකින් හිත එකඟ වෙනවනම් ඒක දිගේ යෑමෙන් පළවෙනි ප්‍රතිඵලය ලැබෙනවා. ඒ කියන්නේ හිත එකඟ වීම වෙනවා. ඊට පස්සේ ඕනනම් ආනාපානෙ යන්න පුළුවන්. තවත් එකක් තියෙනවා ආනාපානෙ කරගෙන යනකොට හිත එකඟ නොවෙන්නේ සද්ද නිසාද, වේදනා නිසාද, හිතවිලි නිසාද කියලා Taman දෙන බාධා වඳුනගත්තොත්. එතන මේ ආනාපානෙ එකඟ වෙන්න දෙන්නේ නැතුව පැමිණෙන බාධා මොකක්ද කියලා මේ යෝගාවචරය කොටු කරගත්තොත් ඒකට උත්තර දුන්නාම හරියන්නේ ඉඩ තියෙනවා. ඒ නිසා හිත එකඟ නොවෙන්නේ ඇයි කියන එකත් මේ උත්තරේටම මේ තොරතුරු වලටම දෙන්න ඕනේ. දුන්නාට පස්සේ එකක් පුළුවන් ඒකට පිළියම් කරන්න. උදාහරණයක් වශයෙන් උදාහරණයක් වශයෙන් මම මේ කියන්නේ ඒක පටලවා ගන්න එපා. හිතවිලි බහුණා භාවනා කරනකොට මේ අතීතනාගත හිතවිලි වලින් පිරලා තියෙන බව තේරෙනවනම් ආනාපානෙ ගණන් කරන්නයි කියන්නේ. ඒ ගණන් කිරීමේ ක්‍රමය කරනකොට හිතවිලි තියෙන ප්‍රශ්නේ අයින් වුණාට පස්සේ ආයෙත් ආනාපානෙට යන්න පුළුවන්. ඒ සඳහා වෙන භාවනාවට අනේක නෙවෙයි කළ යුත්තේ. නමුත් ඒ කරන මේ කතා කරන එක නම් දන්නවනම් ආනාපාන සමාධියනේ උන්ට තමන්ට විශ්වාස කළා බුද්ධ අනුසතියෙන් සත්‍ය පිහිටනවා නම් තැම්පත් වෙනවා නම් මෛත්‍රී භාවනා වෙනවා නම් අසුබෙන් වෙනවා නම් මරණානුස්සති වෙනවා නම් ඒක කරන්න. කරලා එකෙන් සමාධිගත වුණාට පස්සේ ඒ හරහා යන්න පුළුවන් සමතේ හරහා එහෙම නැත්නම් ආය ආනාපානට දාන්නත් පුළුවන්. ඒ නිසා අපිට අවශ්‍යයි මුලදී හිත එකඟ වීම ඒකඟ වීම සඳහා එකම ක්‍රමයක් ආනාපානෙ නෙවෙයි. ආනාපානෙ හිත එකඟුනේ නැහැ කියලා ආනාපානෙ විසිකල යුතු දෙයක්වත් නෙවෙයි. පිළියම් කරලා ගන්න පුළුවන්. මේකදී මේ මේට වැඩි ගැඹුරකට ගිහිල්ලා කතා කරනවා නම් ආනාපාන තුලින් ගිහිල්ලා හිත එකඟ වෙලා ආය ධම්මුද්දච්චය නිසා ආහිත ඇවිස්සෙනවා. ධර්මයෙන්ම හිත අවුස්සනවා. භාවනාවෙන් හිත අවුස්සනවා. භාවනාව හිත කරකොල අතාරිනවා. කරකවල අතාරිනකොට ඒ යෝගාවචර එතෙන් ගිය ආනපානිය හරහා දැන් ආනපානේ පේන තෙක් මානේ කරන නමුත් බලාපොරොත්තු නැති විදිහට හිතේ උද්දච්චය පහළ වෙනවා. ඉතින් එතකොට සර්වචනංශ ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කළා කියනවා සතිපට්ඨාන එක තනක් වෙනවා. සමන් එතෙන්ට යනකම් උදව් කරපේ අරමුණ ආනපාන නිමිත්ත ආනපාන සංඥාව නැහැ. ඒ උපකරණේ වැඩිදුරටත් පාවිච්චි කරන්න බෑ. නමුත් හිත වික්ෂිප්ත වෙනවා. උද්දච්චයකටපත් වෙනවා. ඒ උද්දච්චය බාහිර කාම අරමුණු නිසා නෙවෙයි වෙන්නේ ධර්මයෙන්මයි ඇති. ඒක නිකන් ධම්මොද්දච්චය කියලා කියනවා. අන්න එහෙම වෙනකොට එක්කෝ මෛත්‍රී භාවනාවට දාලා එක්කෝ බුද්ධානුසතිය දාලා ආයෙසරක් හිත එකඟ කිරීම සඳහා පනිදාය භාවනාව කියන එක පුරුදු කරන්න කියලා. හිත ඒක උනාට පස්සේ ආයෙතර විපස්සනාදි කියනවා. ඒ නිසා මේක මේ ආරම්භයේදී ආනාපානය අහුවේ නැතිකොට වෙන උත්තරයක්. මන්දට ගියාට පස්සේ භාවනාව හරියෑම නිසා හිතේ කලබිලක් ඇති කරනවා. නිකන් ටෙස්ට් එකක් කරනවා. උඹට සද්ධාව තියෙනවද උඹට යදහිල්ල තියෙනවද කියලා මම ටෙස්ට් අන්නේ ටෙස්ට් එක වෙලාවේදී ආනාපානෙ අහන්නේ ආනාපානෙ උත්තර දෙන්නේ නැතුව නම් එතකොට ආයෙත් සමහර විටක බුද්ධ අනුසුත්ති මෛත්‍රී වගේ භාවනා අවශ්‍ය කරන නිසා ඒකෙදී මේ ඒකාන්ත තනි උත්තරයක් දෙන්න බෑ යෝගාවචරගේ මනස් තත්ත්වයේ අනුව තමයි කරන්න තියෙන්නේ කෙසේ නමුත් මේ ආනාපාන සති සූත්‍රය වගේ තැන්වල ਸਰවචනාංශයේ ආනාපානෙ වංකෝකටත් අයිලේ වගේ කොයි එකටත් ගැලපෙන භාවනා ක්‍රමයක් විදිහට මේ අනුමත කරලා තියෙනවා. අනුමත කරන්න ඉස්සර වෙලා ආනපනස සූත්‍රයේ නිදානේදී කතා කරලා කියනවා බණ කියන පිරිසේ අනිකෝ සියලුම භාවනා කරන පිරිස ඉන්නවයි කියලා. සතර මේ බ්‍රහ්ම විහරණ පූර්ව කෘත්‍ය වශයෙන් කරන මිත්‍යා කරුණා මුද්දා උපේ මේ මයි බුද්ධානුසතිය මෛත්‍රී අසුභ මරණ සතිය අට්ටික භාවනා කසින බාසේරම කරන අයට ඔක්කොටම හරින ක්‍රමයේ විදිහ තමයි ආනාපාන දෙන්නේ. ඒක නිසා ඒක මුගක් වෙලාවට හරියනවා. නමුත් ඒක හරියන්නේ නැහැ කියලා අත බලාපොරොත්තු අතහැරිය යුතු නැහැ. විවිධ ක්‍රම භාවනා වෙනස් කිරීම කරන්න වෙන වෙලාවල් තියෙනවා. අපි පැයක පමණ කාලයක් කරන් තිනවා. ඒ වගේම ලිඛිත ප්‍රශ්න මෙච්චරයි ඉතින් මේ ඊතුරු කාලයේ කාට හරි පිළිසෙට තැනට වෙලාවට ගැලපෙන වෙන සාකච්ඡාට සුදු ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මහන්ස මහන්සේ සඳහන් කරා ඉදිසිත සහ යටිසිත වශයෙන් මයික් එකට ගියේ වෙන්නේ. ඔබ වහන්සේ සඳහන් කරා උඩුසිත සහ යටිසිත වශයෙන් ඇතිව බව නමුත් මතීර දර්ශනයට අනුව දුසිත සහ යටිසිත වශයෙන් ව්‍යාකාරයක් වශයෙන් පෙන්ව සමහර දේශකයන්න් වහන්සේලා ධර්මය අනුව සඳහන් කරන සිත් දෙකක් කියන්නේ නැහැ. සිතේ අවස්ථාව විතරක් කියලා පාදලා දෙන්න කියන්නේ. ඇත්තට යටිහිත උඩුහිත කියලත් හිත් දෙකක් ගැන කතා කරන්නේ අර ටිප් ඔෆ් ද අයිස්බර්ග් කියන කතාව තමයි කියන්නේ. අයිස් කැලක් වතුරට දාපුවාම හැම වෙලාවෙම ජලයේ ඝනත්වයත් එක්ක බලනකොට ඒකෙන් 10න් එකක් පොළොසෙන් උඩ තියෙනවා 10න් 9ක් යට. ඒකේ හැමතැනම හැටි මොකද අයිස් වතුරටදී පොඩ්ඩක් ඝනකම අඩුයි. ඒ නිසා ඝනත්වය අඩු නිසා වතුරේ අයිස් කැලෙන් 10න් එකක් මතු පිටට පේන තියෙනවා. ඊටු කොටස යට තියෙන. ඉතින් අර මතු පිට කොටස ප්‍රකාශිතයි. උඩ ඉඳලා බලනකොට පේනවා. අනිකට යතර යට තියුණාට පේන්නේ නැහැ. ඒ නිසා ඒක ඒ යට තියෙන එකේ තල්ලුව නිසා තමයි උඩ 10න් එක මතුවලා තියෙන්නේ. උඩු හිත කියලා කියන්නේ එතන ඔය අයින්ස්න මෙයා දීපු සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් දීපු නිදර්ශනය මතු පිට පේන කෑල්ල අයිස් කුට්ටිය තියෙන බවට පේන්නේ ඒ කෑල්ල විතරයි. මොකද ඇත්තටම හොඳ හරිය තියෙන්නේ වතුරෙන් යට. ඒක නිසා මනුෂ්‍යයා කියන සතා දකින්නේ සංසන්දනය කරන්නේ તો 10න් එක විතරයි. මතු පිට අපේ ක්‍රියා කරන කොටස් වචන කතා කරනවා හිතන ඒවා ඔක්කොම ප්‍රකාශිත කොටස ඒන ඒකේනා දන්නෙත් නැහැ වෙන කෙනෙකුට මේ ප්‍රකාශිත කොටස හැර වෙන තැනකට යන්න බෑ. ඉතින් ඒක නිසා මේ අයිස් කටි අඳුරගන්නේ අපි මතු පිට පායන කොටසෙන් තමයි. නමුත් අයිස් කුට්ටි වැඩි හරිය තියෙන්නේ වතුරින් යට. නමුත් දෙකම එකම අයිස් කුට්ටි ඒක ඝණයක්. අයිස් කුට්ටි කොච්චර දිය වුණත් ඉතුරු වෙච්ච ප්‍රමාණයෙන් 10 එකක් මතු කරනවා. බුදුරජාණන් වහන්සේගේ එකට අපිට කල්පනා කරන්න පුළුවන් වෙන්නේ මේ වීතික්‍රම කෙලෙස්, පරිඋත් ทาน කෙලෙස් සහ අනුසය කෙලෙස් කියලා හිත ප්‍රකාශයටපත් වෙන්නේ කෙලෙස් හරහා. හිතක් තියෙනවා නම් කෙලෙස් ආය වෙනම කතා කරන්න වෙන දෙයක් නැහැ. කොතනක හෝ කෙලෙස් නැත්නම් හිත නිරුද්ධ වෙනවා. ඒ හිත ප්‍රකාශයටපත් වෙන වට්ටම් තුනක් බුද්ධ ඥානෙ දැක්කා විචක්‍රමණ අවස්ථාව කියලා කියන්නේ සමාජ නීති උල්ලංඝනය කරමින් සතුන් මරණ හොරකම් කරන කාමීත්‍යාචාරණකට බොරු කියන මේ මත්පැන් පානය කරන වැරදි ජීවන රටාව කරන මට්ටම වීතික්‍රමණය වෙන එක. ඒක තව කෙනෙකුට මේ එක්කෙනෙකුට ඒ වීතික්‍රමණයක් කරන්න බෑ ලෝකෙට අහංගලක්. ලෝකේ අඩු ගන්න තව එක්කෙනෙක් සාක්ෂි වෙනවා වීතික්‍රමණය වෙනකොට. ඒකයි ඒකට වීතික්‍රමණය කියලා කියන්නේ. ඒ නිසා ඒක සිවිල් නීතිය කඩීමක්. සමාජ නීති උල්ලංඝනයක්. ඒක ඉතින් ආගමක් ඕනේ ඒක කොහොමඩක්වත් මාන මාන මානව ධර්මano ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඔත ඊට යට කෙලෙස් જાතියක් තියෙනවා තාම වීතික්‍රමණය වෙලා නැහැ. කවුරුත් දන්නෙත් නැහැ හැබැයි Taman දන්නේ. මගේ හිතේ දැන් ආශාවක් පහළ වෙලා. මගේ හිතේ දැන් තරහාවක් පහළ වෙලා. මගේ හිතේ දැන් නිදිමතක් පහළ වෙලා. මගේ හිතේ අතීතය ගැන පශ්චාත්තාපය අනාගත තිගැස්මක් තියෙනවා නැත්නම් සැක තියෙන කියලා Taman දන්නවා. හැබැයි අපි සෙනග ඉන්නකොට පෙන්වන්න යන්නේ නැහැ ඒක. නිදිමත තිබුණා නිදිමත නැහැ වගේ ඉඳ හදනවා. පිටේ ඉන්න කට්ටිය දන්නේ නැහැ මෙයා මොකද්ද මේ කරන ප්‍රයත්නය කියලා. හැබැයි Taman දන්නවා. ඒකට කියනවා පරිවෘත්ත าน කෙලස් කියලා. පරිවෘත්ත าน කෙලස් දවල් මිගිල් රෑ දානියෙල් තමයි. රාගේ තිබුණාට රාගේ නැති කෙනෙක් වගේ හැසිරෙන්න උත්සාහ කරනවා. නැත්නම් ඒ සමාජ නීති වලට ගැලපෙන්නේ නැහනේ. මේත් එක මම තරහයි මම තරහා තියෙනවා පෙන්වන්නේ. ඔය ලස්සන වචන කතා කරලා වැඩේ කරනවා නමුත් හිතියට තරහා තියෙනවා. ඒක යාට තේරෙන්නෙත් නැහැ මම උත්සාහ කරනකොට මට තේරෙනවා. තමන්න තේරෙනවා. ඒ වගේ පරිවෘත් ทาน කෙලෙස් මට්ටමේදී ඒ පුදුල දක්ෂණං අවධානයෙන් නම් ගත කරන්නේ අවදීන් නම් ගත කරන්නේ අප්‍රමාදයෙන් නම් ගත කරන්නේ යාට පෙන්වෙන්න පේනවා මේ ලෝකෙට හැසිරීම මං කොයි ආකාරයෙන් සදාචාර සම්පන්න කෙරුවත් මේ ඇතුලේ වෙනම කෙලෙස් මට්ටමක් තියෙනවා. ඒක නිතරම මේ වතුර හැලියක් මේ පැහෙනකොට වගේ කැළති කැළති කැළති කැළති තියෙනවා. වර්ණ කීප ක්‍රමයකට සර්වඥ සඳහන් කරලා තියෙනවා කැළතෙන ක්‍රමය පෙන්වන්නේ උද්දා මේ ව්‍යාපාදේ විදියට ඒ වතුර වර්ණ ගන්නවා නම් ඒක කමච්ඡන්දේ විදියට වතුර මිදිලා නම් තීන මිද්දේ විදියට විචිකිච්ඡාව නම් වතුර උඩ පාසි බැඳුනා වගේ එහෙම නැත්නම් මඩ කැළතුණා වගේ වුණොත් අඩිය පේන්නේ නැහැ. වතුරේ අඩිය පේන්නේ නැහැ. වතුර කැළඹිලි ඒ වගේම වතුරේ මුණතේ Tamange මූණේ ප්‍රති මේ පිළිමිගුව පෙන්වන්නේ. ඒකට කියනවා මේ පරිඋත් ทาน කෙලස් කියලා. පරිඋත් ทาน කෙලස් යම් දවසක තැම්පත් වුනොත් අඩිය බැලුවොත් අඩිය තියෙන අනුසය කෙලස්. එතකොට බටහිරත් එක්ක කල්පනා කරන අමාරුයි. නමුත් ගලපැවුවොත් ගලපන්න වෙන්නේ වීතිකම කෙලස් සහ පරිඋත් ทาน කෙලස් කියන දෙක විතරයි. ਸਰවඥාන්සේ ලෝකෙට පහළ වෙනකන් අඳුනගෙන තිබුණා. රටටට්ටුව දැකලා තිබුණේ නැහැ. මොකද හේතුව පරිඋත් ทาน කියලා නැතර කරාට පස්සේ තව අඩියක් තියෙනවා කියලා මිනිස්සු හිතුවේ නැහැ. ඒකට හේතුව ඒක පරිඋත් ทาน කියලා නැතර කියන දන උත්කෘෂ්ඨම දේ කියලා. ඒ නිසා උඩුහිත කියලා කියන්නේ වීතික්‍රමණීය අවස්ථාව, යටිහිත කියලා කියන්නේ පරිඋත් ทาน අවස්ථාව. නමුත් ਸਰවචනසී ඊට වැඩිය ගැඹුරට අඩියට අත දාලා කිව්වා ඒ දෙක නැතර කරත් වෙනම අනුසයක් තියෙනවා. ඒක තාම වෙස්ට් එකට අහුවෙලා නැහැ. බටහිර මානසික විද්‍යාවට අහුවෙලා නැහැ. ඒකේ ලස්සන කැලල තමයි අනුසය කෙලෙස් සියල්ලම වංචනිකයි. පේන්නේ බොහෝම හොඳ එකක් වගේ. ඒක අනුසය කෙලෙස් තියෙන එක නා දකින්නේ මේ අනුසය කෙලෙස් මාව ආරස කරනවා. අනුසය කෙලෙස් මා වෙනුවෙන් පෙනී සිටින නීතිඥෙක් වගේ. අනුසය කෙලෙස් ගොඩ පෙරකෝ තුරුකම් දෙනවා. එයා විතරයි මට සලකන්නේ කියලා. නමුත් මෙයා දෙන්නෙම පෙරක දොරුකම අපායට තමයි. සංසාරෙටමයි. අනුසය කෙලෙස් ඉතාමත්ම සමීප අපිත් එක නිදා ගන්නවා අපිත් එක කනවා යනවා බොනවා ඔක්කොම කරනවා. කළා අනතුරේදී ටක් ගාලා ඇවිල්ලා ඔපිනියන් එකක් දෙනවා. ඒ ඔපිනියන් එක දෙන්නේ නැවතත් සංසාරට බඳලා තියෙන. නැවතත් තණ්හා මාන දිටි වඩන. ඉතින් අපිට දැක්කත් දකින්නේ මිත්‍රෙක් වගේ. සර්වඥාන්සේ කියනකො මිත්‍රෙක් නෙවෙයි මිත්‍ර ප්‍රතිරූපකෙක්. ඒ කාන්තෙන් පිටිපස්සෙන් කඩුව තියන ඇවිදින කෙනෙක් වගේ දැකපු දවසේ කවදාකවත් උඩට අනුකම්පා කරන එකක් නැහැ. ඒ දැක්ම නැතුව ඒ සම්මාදිට්ඨිය නැතුව මේක දැක්කත් එයා දකින්නේ මට මිත්‍ර මිත්‍රෙක් වගේ. ඒ නිසා කවුරුත් දැක්කට වැඩ නැහැ තමන්ම දකින්න ඕනේ. දැකපු දවසේ පේනවාම හිතලා කෙරුවා නම් ඒක අහේනියක්මයි. ඉබේ සිද්ධ වෙනදී අනුසේ වැඩ කරන්නේ චේතනා නැතුව අනුසේ වැඩ කරන අනුසේ වැඩ කරන්නේ අනිවාර්යම චේතනාවක් කරා ඒ නිසා හිතලා මොන දේ කරත් ඒක අනුසයට ආහාර සපේනවා අනුසේ කවදාකවත් මේ නිවන් දකින න්‍යාය පත්‍රය නෙවෙයි වැඩ කරන්නේ ඒකේ ඒකාන්තෙම නිවනට විරුද්ධයි ඒ නිසා අනුසේ දැක්කොත් ඇති කියලා කියනවා ඔබ මෙතෙක්කල් මම දෙන ආහාර කාලා මාත් එක්ක බුදියන මගේ මේ සුඛෝභෝගී ඔක්කොම පාවිච්චි කරලා ඔබ කෙරුවේ මාව සංසාරයට බඳින එක. හැබැයි ආරක්ෂකෙක් වශයෙන් තමයි මේ උපස්ථායකෙක් වශයෙන් තමයි කුඩේ අල්ලන කෙනෙක් වශයෙන් තමයි කඩුව ගත්ත කෙනෙක් වශයෙන් නිතරම ළඟ ඉන්නවා. මේකයි මේ කරන්න කියලා දැනගත්තොත් අපි අපායට හෙලන්නේ දෙවන්නේක් නෙවෙයි නිවනට ගෙනියන්නේ දෙවන්නේක් නෙවෙයි මේ යටිහිතටත් අඩියෙන් කියත හැකියි තියෙන මේ අනුසය දැක්කට පස්සේ අපි මේ කාටද කඹරන්නේ කියන එක. උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ নানা ආකාර විදිහට මේ මහන්සිලා කාටද කඹරන්නේ අර අනුසය කෙලස්සල තියෙන ඒ පෝෂණය තමයි සපයන්නේ. පරිඋත්තාන වලට යනවා ගෑහෙන කොටසක්. නමුත් අනුසය කිසියම් බාධාකින් තොරව නිතරම ඕජාව ලබනවා කෙලස් ඕජාව. එයා ඒක නැත්තම් උපේන හැටිත් දන්නවා. ඒක පෙන්වන්නේ නිකන් සාමාන්‍ය මේ බරපතල ජාත්‍යන්තර හොරකල්ලි වල ප්‍රධාන නායකයා වගේ. මාෆියා වල ඉන්න ප්‍රධාන නායකයා කවදාකවත් කාටවත් පේන්නේ නැහැ. මාෆියා කල්ලි ඉන්න කට්ටියට පෙන්වන්නෙත් නැහැ. එළියට ආහුනොත් එයා සමහරට රටේම ජනාධිපති වෙන්නත් ඉඩ තියෙනවා. පොලිසිය ලොක්ක වෙන්නත් ඉඩ තියෙනවා. ආරක්ෂක අමාත්‍යාංශයේ අමතිවරයා වෙන්නත් ඉඩ තියෙනවා. මිනිහා තමයි ජාවාරම් කල්ලි තීරම කරන්නේ. පෙනී හිටින්නේ බොහොම ලස්සනට ඇඳගත්ත මිනිස්සේ අතර මිනිහා හොරකම් කරලත් නැහැ. මිනිහා කරන්නේ ඔපිනියන් දෙන එක විතරයි අනුන්ට බලපෑම් කරලා වැඩ කරන එකයි. අල්ලලා බැලුවොත් එතනස දඬුවම් කරන්නේ නැහැ මේ මනුස්සයා නේද සදාචාරය ගැන පත්තරවලට ලිව්වේ. ඌ තමයි බලනකොට හොරකල්ලිය නායකයා ඌ හෙලි කරපු දවසේ බඩ ගිහිලා නැහැ. වමනේ දාලා නැහැ. ඒ නිසා අනුසය කෙලස් වල ශ්‍රී ලංකාර කෑල්ල දැක්කොත් ඒක අපි නලවන හැටි අපි නටවන හැටි අපි මත් කරන හැටි අපි වරදේ බඳවන හැටි අපි අපායට ඇදගෙන යන හැටි නාසනුවක් දාලා අරගෙන යනවා වගේ මේකත් එක්කනේ මෙතෙක් කල සංසාරේ ගියේ. මෙයත් එක්කනේ අපි බුදිය ගත්තේ කියලා ඒ දැකීමම බුදුජානක කියන්නේ දස්සනා පහතබ දැක්කොත් අසුචි පිටක් වගේ. කදාකත් ආයෝගකට පෝෂණය කරන එකක් නෑ කියලා. ඒ නිසා මේ අපේ පද්මසිද්ධ සිල්ලා මහත්තයා ටිකක් උත්සාහ කරලා තියුණා බෞද්ධ ඉගැන්වීම් සහ බටහිර මුඩු හිත යටි හිත අතර සංසන්දනයක් කරලා විග්‍රහයක් කරන්න ඔය මෙල්බන් කියන වෙලාවේදී රිට්‍රීට් එකකට ආවා. ඒකල කිව්වා තාම බටහිර ලෝකෙට මේ වංචනික ධර්ම කියන වචනේවත් තාම දිරව ගන්න අමාරුයි කියලා. මේ හැම කෙනෙක්ගේම කෙලෙස් තමා වංච කරගෙන තමන් රවට්ටගෙන තමන් ලව්ව ඒ කටයුතු කරගන්නේ බලුල්ලව කොස්සට බාව ගන්නවා. ඉතින් මේ මනුස්සයත් හිතන්නේ මේ මම ලොකු වැඩක් කරනවා කියලා බලනකොට පහින්නේ කෙලෙස් වලටමයි. ඉතින් බටහිර බුදුරජාණන් වහන්සේක වංචනික ධර්ම වශයෙන්, ෂට ධර්ම වශයෙන්, මායාකාරී ධර්ම වශයෙන් අඳුල්ලා දුන්නේ කවදාකවත් විපස්සනාට අර කියන දානෙට, සීලෙට, සමාධියට කොහොමඩක්වත් අහු වෙන්නේ නැහැ. විපස්සනා කරන ප්‍රධානම දේ තමයි අපි මේ රංගපාන රංගපෑම, අපි මේ අනුන්ට කරන මවාපෑම, එහෙම නැත්නම් මේ රැවටිලි විශ්මුණ ගලවලා බලන එක තමයි විපස්සනාය කරන්නේ. ඒකට යටිහිත කියන්න අමාරුයි. මොකද යටේ හිත බටේ ලෝකේ අඳුරගත්තයි කිව්වට මේ කොටස යටේ බටේ ලෝකෙට තාම අහුවෙලා නැහැ. යටින් බලනකොට මොන්ටිසෝරි පන්තියවත් නැයි කියලා කියන බටහිර මේ මානසික විද්‍යාව ਸਰවචනාංශයේ ඉගෙනීමත් එක්ක බලනවා. මොකද ඒගොල්ලන්ට මේ පැත්ත තාම අහුවෙලාමත් නැහැ. භාවනා කරන්නේ නැති නිසා එහෙම නැත්නම් මේ කෙලෙස් හරහා හිත විග්‍රහ නොකරන නිසා. දක්ෂිනේ සංහානය කළ යුතු කෙලෙස් කියන ධර්මතාවයයි අනුත්තරී දක්ෂනා අනුත්තරී ධර්මයේ අතර වෙනස දර්ශනානුත්තරී ධර්ම ඒකාන්තයෙන්ම <clears throat> නිවන සාක්ෂාත් කරලා දෙන්න. නමුත් නිවනට අවශ්‍ය කරන මංගල දර්ශන පෙන්නලා, කල්යාණ මිත්‍ය අඳුනලා දීලා ඒ දෙයකට දැක්කොත් මේ භව සම්පatti සඳහා නෙවෙයි ඇහැ පින් කරලා තියෙනවා ඒක දකින්න කියලා සරුවචනාංශය දැක්කනම් රහතන් වහන්සේ නම දැකන කියන දර්ශනානුත්තරයයි කියලා. දකින්න ඇහත් දැක්ක පමණින් පින් කරලා තියෙනවා කියලා. දසන පහතබ්බා කියලා කියන්නේ කෙලින්ම කසක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාස කියන්නේ මේ කෙලෙස් තුන ඒ ස්වරූපෙන් දැක්කනම් මේකට කිරිපොණ්ඩ යන්නේ නැහැ. මේක තවදුරටත් පෝෂණය කරන්නේ නැහැ. නොදකින්න නිසා අපි උදේ දවල් රාත්‍රී කරන්නේ මේ සක්කාය දිට්ඨියට පෝෂණය කරන එක. ඒ වගේම සීලබ්බත පරාමාස වලට පෝෂණය කරන එක. මේ විචිකිච්ඡාවට පොහොර දෙන එක තමයි කරන්නේ. එතනදී තියෙන්නේ කෙලස් කපා හරින වැඩ පිළිලා. ඒ කියන්නේ මේ දර්ශනානුත්තරීය සමාජ ධර්මයක් වුණාට දර්ශනා පහතබ්බා සිද්ධ වෙන්නේ මම දැන් මෙතන කියන ඒක පුද්ගල මානය තුල පමණයි. දර්ශනා පහතබ්බා දෙන්නම එකක් දිහා දැක්කට මම එකෙන් ගන්න අදහස නෙමෙයි තව කෙනෙක් ගන්න. බුදුන් දැක්කත් ධර්ම මොනවද දැක්කත් අපි දැන් බලන්නේ අපේ අපේ සංඥාවල වල හැටියට. ඒ නිසා දර්ශනා පහතබ්බා සිද්ධ වෙන්නේ එක්කෙනෙකුට ඒ චිත්තක්ෂණයේ ඒ ප්‍රමාණයට ඒක ආයේ ලෝකේ තවසනක ඒ විදිහට සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඒක සිද්ධ වෙන්නේ මම දැන් මෙතන කියන මානෙ විතරයි. දර්ශන දර්ශන අනුත්තරිය කියන වචනේ බුදුරජාණන්සේ දේශනා කළා තියෙන්නේ සමූහයටම සමාජ ධර්මයක් විදියට කාලෙ දිගේ දේශයේ දිගේ පොඩ්ඩක් පැතිරලා යන ධර්මයක් ඒකේ තියෙනවා. ප්‍රස්ථාන කුල මතුවෙන විසඳාගත යුතු ප්‍රශ්න ධර්ම සාකච්ඡා සූත්‍ර මාතෘකාව නැත්නම් අපිට මෙතනින් මේ වැඩ පිළිවෙල સમાપ્ત කරන්න පුළුවන් අපි නැවත හතරට රැස් වෙනවා පරියන්කයක් සඳහා ඊට පස්සේ අයාමාට ධර්ම දේශනාවක් සඳහා දැන් එhmenan සියලු දෙනාටම තෙරුවන් සරණයි